අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් 175 වෙනි වැඩමුළුවේ තුන්වෙනි දවසටත් ධර්ම දේශනාව සඳහායි රැස්වලා ඉන්නේ සීලූම දිනායි සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිශුද්ධි පධානියංගං තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ තාක්කල් මේ වැඩමුළුවේ කරන ලද දේශනාවල් අනුව මේ වඩා තනා වඩා ගත යුතු ධර්ම අවස්ථා නමයෙන් අපි දැන් ඉන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධි පාරිසුද්ධි පධානියංගේ කියන එක අපි දාන්නෝ ඒ වගේම අපේ ථේරවාද සාහිත්‍යයේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි පාරිශුද්ධි පදහානියංගය තවත් නමයකට කඩලා පෙන්නනවා. ඒ තරම් මේක ගොඩාක් විස්තර සහිතයි. ඒ වාගේම ඒක තීරණාත්මකයි. ඒක යෝග ජීවිතයක නැත්නම් මනුස්ස ජීවිතයක පරිණාමය සඳහන් කරන වෙලාවක් හරියට කියනවා නම් පුංචි බිත්තරයක් කොලයක් පිටිපස්සේ දාලා ඒ බිත්තරේ පුපුරලා දලබුවෙක් ඇවිල්ලා ඒ දලබුවා ඒ කොල කාලා කාලා කාලා කාලා හැදිලා ඊට පස්සේ දරබු දලබුවා කෝෂගත වෙනවා. ඒ කෝෂගතයට වෙනකොට ඌ සිසුවා කියලා කියනවා. කෝෂය ඇතුලේ ඌ හුස්ම ගන්නෙත් නෑ, කන්නෙත් නෑ, බොන්නෙත් නෑ මුළු ලෝකෙම වෙන්ව ගත කරනවා යුගයක්. ඊට පස්සේ කෝෂේ පලාගෙන එළියට එන්නේ සමනලෙක්. ඉතින් මේකට අපි කියනවා රූපාන්තරණය කියලා. ඒ කෝෂයට යන එක නෙවෙයි එළියට එන්නේ. සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට ඇතුළට යන කුරුමිනෙක් වගේ එකෙක් ගියාට ලස්සන සලබේක් නැත්තම් සමනලෙක් එන්නේ. ඉතින් මේවා රූපාන්තරණයක් වෙනවා. ඉතින් මෙහෙම දෙයක් තිරිසන් ලෝකයේ ඇත්තේ තිරිසන් ලෝකේ මේක රූපාන්තරණය පෙන්වුවාට මනසේ එහෙම දියුණුවක් තිරිසන් ලෝකේ නෑ දිවි ලෝක නෑ බ්‍රහ්ම ලෝක නෑ සතර පායේ නෑ යක්ෂෝ ප්‍රීතියෝ ගාව නෑ මිනිස්යාගේ මනසෙහි කල්පනා ශක්තියෙහි මෙන්න මේ වගේ විශාල වෙනසක් වෙනවා. ඒ කෙනාට Taman අදාහ ගන්න බැරි වෙන මට්ටමට. ඉතින් ඒකට තමයි අපි මේ ගොඩාක් සේනා සංවිධානය කරන්නේ. ගොඩක් ශ්‍රද්ධාව තියාගෙන, ගොඩක් සතිය තියාගෙන, ගොඩක් සීලෙ තියාගෙන, මේ හැම දෙයකම වෙනස්කම් වෙද්දී, කරදරෙද්දී, හිරිහැරෙද්දී ඕබාස ඥාන පීටි පස්සද්දි වගේ හොඳ ගුණ රාශි රාශියදී එකක්වත් අල්ලන්නේ නැතුව ඒ ඔක්කොම බාධා විදියට සලකලා. ඒව ඇල්ලුවොත් මේ අපි කියන මේ ප්‍රතිපදාට යා ගන්නවත් හම්බෙන්නේ අද භවනා ලෝකේ ඒ අද්දර නතර වෙලා ඉන්නේ. මේව හම්බෙච්ච හම්බෙච්ච පුංචි පුංචි හැම දෙයක්ම අල්ලගෙන තොරන් ගහන. කතන්දර පවත්තරනවා. කට කතා පවත්තරනවා. පල්හැලි කතා කර කර ඉන්නවා. ඒ නිසා ඒ ප්‍රතිපදාවට යා ගන්න බෑ. මොකද අර අතරමඟ හම්බෙන පොඩි කෑලි වල නතර වෙලා. යම් වෙලාවක ඔක්කොම කැප කරලා ඒක නෙවෙයි ප්‍රතිපදාව කියලා මාර්ගයේ සාමාර්ගයේ දැනගෙන ඉදිරියට ගියොත් ඒ කෙනාට මේ ඇතුළට යන සතා ඇතුලේ සම්පූර්ණ සති ශරීර සංයුතිය වෙනස් වෙලා සලබේ කෙලියට එන්න වගේ ඇති වෙන මේ මනසේ වෙනස පුද්ගලයේ වෙන්නේ අපේ මේ පරිණාම වාදයට ගත්තොත් අවුරුදු 140කට විතර පස්සේ කියලා කියනවා. මනුෂ්‍යගේ කවදාකවත් මේක වෙනස් වෙන්නේ නැහැ. උප්පත්ති බිනියමයි මැරෙන්නේ. මෝඩකම එහෙමමයි. බුදිය ගන්න මනුෂ්‍යයමයි ඇහැරෙන්නේ. දිගට තකතිරුකම යනවා. මේ ටික වුණොත් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට තේරුම් ගත්තොත් එයාට තේරෙනවා මේකේ පෙරලකුණු පෙරමඟ ලකුණු පහළ වෙනකොට පහළ වෙන පහළ වෙන වාරේ මම කොච්චර ආරක්ෂක ක්‍රම යොදලා කොච්චර පස්සෙන් පස්සට ගිහිල්ලා මේක සිද්ධ වෙන්න දෙන්නේ නැතුව වළක්වා ගත්තා. ඒ වළක්ක ගත්තේ සක්කාය දිට්ඨිය නිසා. මේක කරදරයක්, බැග්ගයක්, හිරිහැරයක්. එහෙම නැත්නම් අරියාදුවක් කියලා හිතලා පුළුවන් තරම් ආරක්ෂක ක්‍රම දානෝ මේක නොවෙන්නේ. නමුත් ඊට පස්සේ අන්න ඊටදී අමාරු තැනකට. බොහොම දුක්ඛිත තැනකට වැටෙනවා කබලේ ලිපට වැටෙන. ඒත් කබලට වැඩි ලිප හොඳයි කියන එක තමයි පු탁ජන ජීවිතය කියලා කියන්නේ. ඉතින් කොයි වෙලාවක හරි මේ කෙනාට නැවත මේ වගේ වෙනසක් තීරණාත්මක අවධියක් ආපුවාම කාය ජීවිත নিরপেক্ষව මට මේකට යන්න ඕනේ මම යනවා කියලා ඒ සූදානම කියන්නේ අප්‍රමාදය ලෑස්තිලා යන ගතිය භාවනාවෙන් එන එක නෙවෙයි. ඒක මේ සංසාර බය දැකලා මේ පෙන්කල කියලා හිටිය ඇති මේ කරා ඉවර කරන්න ඕනේ කියලා ඒ එන ගතිය ආවට පස්සේ අර මෙතෙක්කල් නොදකින් නොපතන් කියපු හැම දෙයක් තුළම ඒ නොදකින් නොපතන් කිව්වෙම ද්වේෂය හරහා දැන් ද්වේෂයෙන් තොරව මේ වෙන දෙයට වෙන්න දෙනවා කිසිම බාධාවක් නැතුව මුලමදාග සාදරව බලන්න. එතකොට ඒ බැලීමට අපි විපස්සනා කියලා කියනකොට ප්‍රතිපදාව කියලා කියනවා. එතකොට පහළ වෙන ඥාණය මේක ඇත්තට පහළ වෙන ඥානෙ දෙකට යන ඥානෙ දෙකලා කියා ගන්න බැරි තරම්. ඒකට ගිහිල්ලා මොන දෙන්නත් මේ ඥානය අවශ්‍යයි. නැත්නම් වෙන විදිහට කියනවනම් යුද්ධෙට ගිහිල්ලා යුද්ධෙට මොන දෙන්නත් පීරත්වයක් අවශ්‍යයි. යුතුයමේ මැරුවත් එයාට අපි වීරෙක් විදිහට සලකනවා. රණවිරුවෙක් විදිහට. මේ කියන්නේ යුද බිමට යන විතරක් නෙවෙයි යුද්ධෙදී මුණට මුණලා සටන් කරලා මේ කෙලෙස් සතුරන් ජය ගන්න අවස්ථාව. ඉතින් අන්න ඒකෙදී ඒ එක එකක් වාසි බස්තෝතන හැටි කඩු අහසුරන හැටි පලිය අසුරන හැටි මේ හතුර බිම දාන හැටි මෙතෙක් කල මෙවයිදී බයලා පස්සට ගිය හැටි දැන් තමන්ම කාගේවත් පහටක් පිටක් කාගේවත් උපදේශයක් නැතුව සටන මෙහෙවන හැටි ඒක දකින්නකොට ඒ යෝගාවචරයටවත් තමන්ගේ ක්‍රියාකාරකම් බලබල ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ මොනවදෝ වෙන්න පටන් ගන්නවා දිග්ගටම වෙන්න පටන් ගන්නවා මොනම තාලකින්වත් හිතා ගන්න බැරි දේවල් ඒක නිසා තමයි මේවා ගුඪ ධර්ම, গুপ্ত ධර්ම, එහෙම නැත්නම් මායාකාරී ධර්ම විදියට සලකලා විද්‍යාව මේක ප්‍රතික්ෂේප කරනවා. උද්‍යෝගා භාවනා කරන යෝගාචර දන මෙන්න මේකටයි විද්‍යාව කියන්නේ කියලා කුණු හර්පෙට නෙවෙයි විද්‍යාව කියන්නේ. බුදුජානනාංශ කියන්නේ චක්කුංගුදපාදී ඥානංගුදපාදී විඥාඋදපාදී. මම මෙතෙක් කල මේක අයින් කර කර ගෑණි රකින්න ගියා දරුවෝ රකින්න ගියා බැංක account එක රකින්න ගියා කීර්ති නාම රකින්න ගියා ලාභ සත්කාර සම්මාන සීලෝක රකින්න ගියා සිංහල බුද්ධ ආගම රකින්න ගියා ඒ ඔක්කොගෙම උනේ මේ වටිනා ඥාන දර්ශනය ප්‍රතික්ෂේප වුණා. දැන් මේ සියල්ල කැප ඒ සියල්ල කැප කිරීමේ අවසාන යවනිකා තමයි කාය ජීවිත নিরপেক্ষ වෙන. ඉතින් ඒ নিরপেক্ষ වුණාට පස්සේ ඒ තියේද්දිත් මේක සිද්ධ වෙන්නේ අවස්ථා හත මේ මේකේ තියෙන විදිහ අවස්ථා 9කෙදි තමයි මෙතෙක් හිතපු චින්තනයේ 100%ක්ම වැරදි බවත් ඒ චින්තනය හැම වෙලාවෙම තණ්හා මාන දිට්ටි වඩන බවත් ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ මම්මයි. මෙතෙක් කල මම මේකට කැමති උනේ නැහැ. මං අද වෙන දෙයක් විචාවයි කියලා මේකට යනවා කියන නිසා ලොකු ශාමින්වංශය කියනවා යම් වෙලාවකට යෝගාවචරයට භාවනාවකදී මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පහළ වුණොත් එයා හැරිලා බැලුවොත් එයාට පේනවලු යන්න ඉස්සෙල්ලා මගේ හිත මේකෙන් තෙද ගැන්විලා තිබුණා. නැකත පහළ වෙලා තිබුණා. ඉර පායන්නේ ඉස්සලා අරුණ දැකලයි මං ගියේ. ඊට පස්සේ සිද්ධිය සිද්ධ වුණා කියලා ඥානෙ පහනුනට පස්සේ ආපහු හැරිලා ප්‍රතිවීක්ෂා කරනකොට තේරෙනවලු මේක කාලයක් සිද්ධ වෙලා සිද්ධ වෙලා ගිහිල්ලා අද තමයි මල පන්න ගත්තේ ඉරි පැන්නුම මල පැන්නුම සිද්ධුනේ අද තමයි කියලා තේරෙනවා ධර්මතාවයක් කියලා. එහෙම නැත්නම් ඒක ධර්ම પરම්පරාවක් කියලා. පතල ගන්න පුළුවන් දෙයක් හෝ තටබලා කරන දෙයක් නෙවෙයි. ඉතින් අන්නේ ඒම උනාට ඒ ඥානෙ පහළ වුණාට කෙනෙකුට මේක මේ විදිහට වෙන් කරලා විස්තර කළ දීමේ හැකියාවක් එයාට ලැබෙන්නේ නැහැ. ඒකට වෙනමම සුතමේ ඥානයක් අවශ්‍යයි. මේ සිද්ධ උනේ මේකයි කියලා දැන් අපි නිකන් කරකොලත් ඇරි වගේ තේරෙයි. මේ කරකොලත් ඇරිලක් නෙමෙයි වෙලා තියෙන මෙන්න මේ අවස්ථා ටික තියෙන කිය. ඒ ටික පෙළ ගහපු සාර මණ්ඩේ. එහෙම නැත්නම් ඒ උපදේශ පන්තිය තමයි ඒ භාවනා කර්මස්ථාන කියලා කියන්නේ. ඉතින් ඒක නිසා ඒක ඒ විස්තර ටික භාවනා නොකරන කෙනෙකුට ඇහුවා සතුටක් ඇති අපි කොච්චරක් නිවනට විරුද්ධවද වැඩ කරන්නේ කොච්චරක් බුදු ආමරණ විරුද්ධව වැඩ කරන්නේ කොච්චරක් ධර්මයට විරුද්ධව වැඩ කරන්නේ කොච්චර සංඝයාට විරුද්ධව වැඩ කරන්නේ කොච්චරක් සද්ධාව නැද්ද කියන එක තේරෙන්නේ මේ මල පැනපු දවසේ තමයි. හැබැයි ඊට පස්සේ ආයෙසරයක් ගොළු වෙනවා කියලා වැඩක් නැහැ මේ කට්ටියට. කවදාවත් තේරුම් ගන්න නැහැ. ඒගොල්ලන්ට ඕනේ කය ජීවිත දෙක රැක ගන්න. ඒගොල්ලන්ට ඕනේ මේ ලාභ සත්කාර සම්මාන සිලෝක රැග ගන්න. ඒ නිසා මේක පහළ වෙච්චි සරුවච්චන් වහන්සේත් මේක ජනතාවට නොකිය ඉන්න අදිෂ්ඨානයක් ගත්තා. තේරෙන්නේ නැහැ කාටවත් මේ ඔච්චරම කැප කරන්න ඕනද නිවනට එහෙමනම් නිවනට වැඩිය හොඳයි සංසාරේ කියන එක තමයි කට්ටිය කියන්නේ. ඉතින් ඒ ඒක නිසා ඒක හෙලි නොකරනද ගත්ත අදිෂ්ඨානය. එතින්ද එනකන් සාරාංශකේ කල්පලක්ෂයක් බුද්ධෝ අම්බෝධිස්සාමි මුත්තෝ අමුච්චේ පරේ මෝචේ පරේ තින්නවන් තාරි සාමි සංසාරෝගා මහබ්බය කියලා මේ සසර දුක් දැක දැක මේ මිනිස්සු කෙලස් වලට වැදෙන හැටි මේ මිනිස්සු කරන දැකලා ඒකෙන්ම ගැම්ම අරගෙන මේක අවබෝධ කරාට පස්සේ ඇතිවෙච්ච මේ චක්කුමුදපාදි ඥානංගුදපාදි විඥාවුදපාදි පඤ්ඤාවුදපාදි ආලෝකුදපාදි දීලා තේරුම් ගනීද කියන ප්‍රශ්නේ සරුවචනාංශරත් ආවයි මහා කරුණාව සහිත මහා පුරුෂයාට මේකුනේ. ඉතින් කියනවා ඊට පස්සේ සාම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා ධනක් විමැනලා උතුරු සළුව සකස් කරගෙන ආයාචනා කළා තියෙනවා නිදුකානන් වහන්සේ සමහරෙකුට මේක තේරුම් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඇස්වල එච්චර දූවිලි නෑ අන්න ඒ ඇත්තෝ ගැන කල්පනා කළ මේක කියන්න නැත්තම් මේක මහ විනාශයක් මානව වර්ගයට ඊට පස්සේ තමයි සරුවචනාංශේ මේක හෙලි කරේ ඉතින් ඒ හෙලි කරපු දේවල් නැතිකම නෙවෙයි තියෙන්නේ අපේ තියෙන අපි ඒකට සූදානම් නැතිකම. අප්‍රමාදේ නෙවෙයි අපි ළඟ තියෙන පමා. ඒ වුණත් ඒ එවැනි දෙයක් ඇහිීම පවා නැත්නම් අහන්න ලැබීම පවා ආදි කල්යාණේ වශයෙන් සතුටක් දනවා. බෞද්ධයන් විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට. ඊට පස්සේ යෙදිලා ගත කරන අපි වගේ පිරිසකට ඊට වැඩි ගැම්මක් තියෙන. අපි දැන් ඉන්නේ යම් තැනකට ඇවිල්ලා මේ ගොඩ ඉඳලා පීනන්න හදනව නෙවෙයි. යම් යම් ප්‍රදේශයකින් තමයි කාය සාක්ෂි දෙන්න පුළුවන්. ඕ මේ මේ කොටස් නම් මට ඇවිල්ලා තියෙනවා. මේකට මම බය වෙලා තියෙනවා. ඒක මම දැන් ඉන්නේ ඒකේ. එහෙම නැත්නම් මම ඒක පැනලා තියෙනවා කියලා. එතකොට අපිත් එක්ක ඉන්න පිරිසෙත් සමහර සමහර අය යම් යම් ප්‍රදේශවල ගිහිලා තියෙනවා කියලා කියන්නේ සාසනේ සජීවී කියලා. මේ කියන්නේ PhD ගන්න එවක්වත් පින් කරන දෙයක්වත් ගුරුරයාගේ ආශිර්වාදේවත් දෙයියෝ සපේන දෙයක්වත් මතු බුද්ධ ශාසනයේ මෛත්‍රී බුදුහාමරගේ කතාවක්වත් මෙත්ත කරුණ මුදිතා උපේක්ෂා නෙවෙයි. මේ කියන්නේ සුද්ධ විපස්සනායි මේකට බලව විපස්සනා කියලා කියනවා. විපස්සනායේ හුත්තටම බරපතල කොටස සිද්ධ වෙන්නේ ඒක ප්‍රහාණයමයි සිද්ධ වෙන්නේ. මෙතෙක් කියලා ගෙනාපු ඥාත පරිඥා තීරණ පරිඥා ඇවිල්ලා දරුවා ප්‍රසූත කරන වෙලාව වගේ. ඇතුලේ දරුවත් වැඩිලා තියෙනවා ප්‍රසව වේදනාවක් ඇවිල්ලා තියෙනවා මවට මොනවත් කරගන්න බෑ. ඒ ළඟ ඉන්න මිඩ්වයිෆ් තමයි වැඩේ කරන්නේ. ප්‍රසූතිය සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තැනකින් තමයි මේ දරුවා බිහි වෙන්නේ. ඉතින් ඒකට දැන් හුඟ දෙනෙක් කියනවා එහෙම ප්‍රසූතයට වැඩි හොඳයි සිසේරියන් එකක් කරගෙන බබා හම්බ කරපහන් ලීසි කියලා. අමාරුයි අප්පා ඔය තටමන එක. මන්නම් කරලා නෙවෙයි මේ අමාරුයි. ඒ නිසා හස්බන්ඩ්නුත් කැමති නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සිසේරියන් කරන්න පුළුවන් තුනයි. ඊට පස්සේ පොරොප්ප පිටින් ගලවලා එළියට එනවා. නිසා ළමයි දෙන්නේ කොට ප්‍රශ්නයක් නැහැ. අපි කොච්චරක් මේ මේ ප්‍රශ්න වලින් පැනලා යනවද කියන එක සීසීදීන් කියන්නේ සීසර් ඉපදෙන්න හදනකොට සීසර්ගේ අම්මා දැනගෙන තියෙනවා මේ දරුවා ප්‍රසීත වෙන තරම් තමයි යෝනි මාර්ගය ලොකු නෑ ඉපදින්නේ ලෝකේට ප්‍රසිද්ධම වීරවරයෙක් ඒ නිසා කඩුව දීලා කියලා තියෙනවා පලණ්ඩ බඩ බබා ගන්න මම ගැන අමතක කරන්න කියලා. ඒ කරපු සැත්කම තමයි සීසීදීන් කියලා කියන්නේ. දැන් අම්මලා ඒ බබාලා හම්බෙන්න ඕනේ හැබැයි අමාරු තටමන් නැතුව හම්බ වෙන්න ඉල්ලනවා. ඕකම තමයි නිවනටත් වෙලා තියෙන්නේ. කට්ටියට නිවන ඕනේ සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් නම්, දන් දීලා ලැබෙන කුසලයට ගනුදෙනු කරගන්න පුළුවන් නම්, සිල් රැකලා ලැබෙන කුසලයට ගනුදෙනු කරගන්න පුළුවන් නම්. ඉතින් මෙතෙන් එනකොට බෑ මේක ප්‍රාණයට ප්‍රාණය ඉල්ලනවා. ඒක නිසා අපි කොච්චරක් එතෙන් යනකම් ගිහිලා ආපහු හැරලා එනවද මෙච්චර කල් ඇවිල්ලා තියනවද කියන එක වැටහුණා නම් ඒකමයි ඉදිරියට යන්න ගැම්ම වෙන්නේ ඒක නිසා අපි මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එකේ අංග 9න් අපි ඊයේ කතා කරා උදයබ්බේ ඥානය කියලා කියන්නේ හැම දෙයක්ම මතුවෙන හැම දෙයක්ම එයාලට මේ ආස්වාස් ප්‍රසවාසයේ බලන කෙනාට පිඹීම හැකියාවක් වෙනවා ඒකෙත් තියෙන ඉච්චරමයි ඒ වෙලාවට අර මේ කව කියනවා නලියනවා සද්ද එනවා වේදනාව එනවා හිතවිලි එනවා ඔක්කොගෙම තියෙන්නේ ඒව නිකන් ගොජ දානවා විතරයි. සක්මන් කරනකොටත් ඔච්චරයි. කනකොට බොනකොටත් ඔච්චරයි. නිදා ගන්න ගියත් ඔච්චරයි. මෙච්චරම තමයි තියෙන්නේ දේවල් හරියට බත් ඇලියක් ගොජ දානවා වගේ. බත්තර කරගෙනවා. ඉතින් ඒකට බිදි බිදි යෑම කියලා අපි සාමාන්‍ය සිංහලෙන් කියලා කියනවා. ඒ උදයබ්බයාන ඥානය කියලා කියන එක ඒ කියන්නේ උදය වය හැට ගැනීම සහ නැතිවීම දෙකම එක වගේ. හරියට TV screen එක dot සටන වෙලා වගේ එනවා විතරයි පේන්නේ dot එක. එහෙම නැති. එතරම් නැති. නමුත් එයාට උඟාක් කියලා බලන්න වෙනවා හැම තිතකටම TV screen එකේ හැම තිතකටම ඒකටම ආවේනික හටගන්මක් තියෙනවා. ඒකටම ආවෙනික රංගනයක් තියෙනවා. ඒකටම ආවෙනික නැතිවීමක් තියෙනවා. කවදාවත් ඒව පටලවෙන්නේ නැහැ. ඒ වගේම 32ක් අතර ගැටුමක් එන්නේත් නැහැ. එතනම තිතක් නැතිවලා තව තිතක් ආවට පටලවෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද ධර්මතාවයක් තියෙනවා. හැබැයි මේක නිකන් වක්කාරයට එන්නා වගේ වමනේ ඉන්නා වගේ මේක පැහැවනවා දිගටම. මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් ඒක දිහා බලාන ඉන්නකොට යාට තේරෙනවලු ඥාණයට ද්වේෂයට අහුනොත් තේරෙන්නේ නැහැ. ඥාණයට අහුනොත් මේ බලාන ඉන්න අරමුණ යම්තාක් වේගිකින් කැරකෙනවද? ඒකට ඥාතය කියලා කියනවා. මේක බලන හිතත් ඔය වගේ කියලා යම්තම් මේ දඟලන දැඟලිල්ලට ඥාතංච ඥානංච උබෝ විපස්සති කියලා කියනවා. හට තේරෙනවා මේ බලාහන ඉන්න වස්තුව තමයි අපිට වේග කැවෙන අපේ ඉන්නේ. නමුත් ඒ වේග කැවෙන වස්තුවේ වේගය දකින්න අපේ හිතත් ඒ වේගෙටම යන්න ඒකට හරියට සමාකාර රෝධ දෙකක් එක සැරේ එක විදිහට කරකැවෙනා වගේ හරියටම ඇතිවීම නැතිවීම වලට මුණ දාලා ඉන්න පුළුවන්. මේක කවදාවත් කරන්න බෑ ද්වේෂයෙන් බලනකොට. මේ කවදාකවත් කරන්න බෑ මේකට නුරුස්නාසුළු බතියෙන් බලනකොට. බයකින් බලනකොට කරන්න බෑ. කවදා හෝ සාදරුණොත් හරියට රෝධ දෙකක් එක සැරේ කරකන වෙනකොට මේ රෝධෙන් ඒ රෝධෙට මාරු වෙන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. මොකද දෙකම එක සැරේ කරකිනකොට දෙක එක වගේ පේන. එදාට විතරයි යෝගාචර පේන්නේ මේ අපිට දකින්නේ දේ රතු පාටට පේනවා නම් ඒ වෙලාවේ හිත රතු පාටයි. අපි දකින්නේ දේ ලොකු නම් හිත ලොකුයි. අපි දකින්නේ දේ පොඩි නම් හිත පුංචි. දකින්නේ දේ ලස්සන නම් හිත ලස්සනයි. දකින්නේ නුරුස්නා නම් හිත නුරුස්නා. ඒ නිසා මේ දකින්නේ හිත කියලා තේරෙනවා. උද්‍යප්පේ ඥානයේදී සූදානම් වෙලා ගිහිල්ලා ඒකට වේග කොච්චර කැවුනත් මේ දැන් තමයි හිතයි අරමුණයි දෙක ගානට එකට කරකැවෙන්න පටන් නැත්තම් ගෑණි මිනිහා දෙන්න අඳුනගෙන දීග කන වෙලාව. දෙන්න දෙතවර නෙවෙයි. ඉතින් මේක සිද්ධ වෙන වෙලාවේදී තමයි ධර්මයේ සම්ප්‍රේෂණයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඥාතංච ඥානංච උභෝ විපස්සති කියන මේ වෙලාවේදී යෝගාවචරයට බුදුමහාකාර විද්‍යුත් වේගයක් වගේ ඩයිනමෝ එක ගානට කරගෙනකොට දැන් හරියට 230 කරන්ට් එක එළියට එනවා. එතකොට ඒක විනාඩියට 1500 කරකෙන්න ඕන. විනාඩියට 1500 අඩු නම් දෙන්න එපයි කියලා කියනවා කනෙක්ෂන් එක ස්විච් එක දාන්න එපයි කියනවා. ඊට වැඩි වුණත් ඩයිනමෝ එකටත් හොඳ නැහැ, එන්ජින් එකටත් හොඳ නැහැ. ඉතින් මේක දුවලා දුවලා දුවලා හරියට එන්ජින් එක පැත්තයි මේ ඩයිනමෝ එක පැත්තයි ගාහන්න එකම ෂාෆ්ට් එකේ කැරකෙනකම්ම ඉන්නවා. 1500 කැරකෙනකොට මීටරකේ පෙන්නුණා වෝල්ටේජ් එක නැගලා නැගලා නැගලා 230ට එනවා. ඒ වෙලාවට තමයි අපි චේන්ජස් චේන්ජ් ඕවර් ස්විච් එක දාන්නේ. ඉතින් ඉදි ඉස්සලා දාන්නත් බෑ පස්සර දාන්නත් බෑ. එතකොට මේ විද්‍යුතයේ මහ විශාල විකාර කරනවා. අන්න ඒ වගේ මේ තමයි තේරෙන්න පටන් ගන්නවා විද්‍යුත් සම්ප්‍රේෂණය එනවා. charge එක නැගලා නැගලා නැගලා නැගලා ඇවිල්ලා එන්න පටන් ගත්තට පස්සේ නාට පේනවා මෙතන තියෙන්නේ හට ගැනීමක්ද බිඳීමක්ද කියලා කියා ගන්න බැරි තරම්. ඒ කියන්නේ 1500 වේගයේ කැරකෙනකොට shaft එක කැරකෙනවද නැද්ද කියලා පේන්නේත් නැහැ. ඒ තරම් වේගෙන් කරකවන. එතකොට පේන්න පටන් ගන්නවා හට ගැනීම සහ බිඳීම කියන එකේ මම මෙච්චර කල් මේකේ පිටීම දැක්කේ නෑනේ. මොකද දැක්කේ නැත්තේ ද්වේෂ කෙරුවා. මම දැක්කේ හට ගැනීම පමණයි. අපේ මුළු සාහිත්‍යයම හැදිලා තියෙන අපේ පුදු ශිෂ්ටාචාරම හැදිලා තියෙන හට ගැනීම වලන්න විතරයි. හැබැයි ශිෂ්ටාචාරය කවදාරි දැනගන්න වෙනවා. සාහිත්‍ය දැනගන්න ඕන හට ගන්න මේකක් නැති වෙනවා. උඩ පශ්චාත්තාප වෙලා වැඩක් නැහැ. හට ගැනීමට මංගල්‍ය කියනවා නැතිවීමට ආව මංගල්‍ය කියනවා. ඕක වළක්වන්න කොච්චර හැදුවත් වළක්වන්න බෑ. ගලක් නම් පැලෙති පුපුරති දිරා යති මලක් නම් පිපිති පරවෙති පෙති හැලෙති ගඟක් නම් ගලති මූදර ගලා යති වලක්කණ්ඩ වැරිමේ මරණයේ ඇති ඉති මූණ අට කරගන්නවා එක් කියනකොට දැන් ওই මූණ වලට වෙලා තියෙන්නේ දැන් ඉන්නේ එන ගහච්ච තෝම් පිටනේ වගේ මූණව ඇයි මේ අත් දෙයනේ මේ මරණය ගැන කතා කරන්නේ කියලා මේක මෙච්චර කල් කොච්චර වහගෙන ඉන්නද සිද්ධාර්ථ කුමාරයාට මේක පෙන්වන්න නැති වෙන්නේ සුද්ධෝදන රජුරෝ කරපු සෙල්ලම. මෙතෙන්දි බාර ගන්න. බින්දෙනවා. අට ගන්නව නම් බින්දෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ බින්දෙන දේනේ මේ හදන්නේ කියලා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඇයි උඹට මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගෙගේ ගෙන්ගිය දාගෙට ගෙනිලා තැවෙන්නේ හම්බ වෙන බබෙක් කියන්නේම මරණය. හදන ගයක් කියන්නේම කඩා යනවා. හැම මරණසේක්ම සෝංකොතක්. ඒ නිසා බුදුජානසේ සඳහන් කළ තියෙනවා ලෝක වඩඩකෝ සුසහන වඩඩකෝ. අපි මෙතෙක් කල වර්ධනය කරන්න මොකක් හරි සෝංකොත් විතරයි. ඉතින් මේක නිසා බුදුජානසෙට බනිනවා හරියට බනිනවා මේ අසුබ දේවල් කතා කරනවා කියන්නේ. ලෝක වඩඩකෝ සුසහන වඩඩකෝ විද්‍යාවෙන් වර්ධනය කරන්නේ මොකද්ද? යටිතල පහසුකම් වලින් වර්ධනය කරන්නේ මොකද්ද? ইনফরমේෂන් ටෙක්නොලොජි වර්ධනය කරන්නේ මොකද්ද? සුසාහනි තමයි. එදී අපිත් ඒක තමයි මෙතෙක් කල් අමුඩ ගහගෙන සඳ අමුඩි ගහගත්තාම සිකුරාද ඇඳ වෙනකන් ලියන්න නැතුව අම්බ කර. සිකුරාද ලිව්වට පස්සේ සෙන්සුදාද ඉද පන්තල්යක්. ආය සඳ උදේ හිර වෙන්න ගහ ගන්නවා. අරේ මේ තුරුන්ට ගැලවිලා වැටුනොත් එීම කචල්නේ. අයියෝ ඇදවන් වෛරෝ බරභාගේ කියන්නේ මෙතෙන් ගියාට පස්සේ තියෙනවා මේකනේ හම්බ කරේ කියලා. ඒකට ආදීනවේ වැටෙනවා. අපි දරුවන්ට මොකද්ද දෙන්න ඕනේ පණිවිඩය? අපි මැරලා ගියාට පස්සේ අපි ඉතුරු කරලා යන පණිවිඩය මොකද්ද? මේ නටල නටල නටල දෙපැත්ත දෙකොන පන්ද පත්තු කරගත්ත කපුවෙක් වගේ. හිටිබන්දම දෙපැත්ත පත්තු කරගත්ත මිනිහෙක් වගේ මේ නාටකම්. ඉතින් ආදීනවේ තේනකොට තේන කවදා ලෝකේ මේක තේරුම් ගනීද? කවදාවත් තේරුම් ගන්නේ නැහැ. ඔකේ හැඳි ගෑවිලා ගියත් ලෝක විනාශය වෙලා ගියත් තේරුම් ගන්නෑ. හැබැයි මේ ලෝකයා මේතියෙදිත් මේ නට නැටිල්ල හරියට ගින්නට පනින පළඟැටියෙක් වගේ කකුල් පිච්චෙද්දිත් අඩු පිච්චෙද්දිත් ඒක නැවත නැවත ගින්නට පනින්නේ. මේ නිසා යෝගාවචරයට සංවේග පහළ වෙනවා. මේක අම්මට තාත්තට කිව්වට වැඩක් නැහැ. නංගිට මල්ලිට කිව්වට වැඩක් නැහැ. කාට කිව්වත් වැඩක් නැහැ. මේගොල්ලෝ කියනවා මේ බණ කියන එකට පොඩ්ඩක් වයර් මාරු වෙලා තියෙන්නේ. අපිට එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා ඒකට ඒ වෙලාවේ පැනලා යන හැටි කියලා ආදීනවේ තේරුම් ගන්නවා කියන එක නෙගටිව්මයි දකින්නේ. ආදීනවේ කියන එක දකින්නේ ද්වේෂයෙන්මයි. ඒක නැස්චාත්‍යක් විදිහට දකින්නේ නොකියුත්තක් විදිහට දකින්නේ. ඒ නිසා අනිකුත් ශාස්ත්‍රෝඩයේක කිව්වේ නැහැ. බුදු දානසේ ඉස්සෙල්ලම කිව්වේ ඔච්චරයි. රාහුල කුමාරය ඉපදිච්ච ගමන් කිව්වේ රාහු ජාතම් බන්ධනං ජාතම්. ඉතින් මේක තේරුම් අරගෙන ඒ ආධිනවේ තේරුණාට පස්සේ ඒ කෙනාට හිතෙනවා මේ වූ මරණයක් තියෙනවා නම් අමරණීයත්වයක් තියෙනවද? ගැටයක් තියෙනවා නම් ගැහේ ගැටේ ලිහිමක් තියෙනවද? අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතෝ පජ. කෝකෝ ගෝතම පුච්චාමි කෝයිමං විජිතේ ජටා. මෙම ගැට වදිනවා ගැලවුමක් තියෙනවද කියලා. එතකොට යාට මෙම තියෙනවා නම් කොහෙන් හරි මං ඉන්නේ මේ බින්ගේ කොතනකින් හරි ගැලවුම් මාර්ගයක් තියෙනවා පැනලා යන්න හිතෙනවා. මොකද කොයි වෙලාවෙ මේක එනවද දන්නේ. එතකොට යාට හිතෙනවා මේ කාම ලෝකයෙන් අපි මේ දෙකල් කොහොම ආසාවෙන් ප්‍රේමයෙන් ආදරෙන් වඩපු දේ මේක මහා ගිනි ගයක් කිලෝරක් නැහැ. ඒ සමගින් පැනලා යන්න. ඒක අබිනිෂ්ක්‍මණය වශයෙන් කායි විවේකී ගැන කතා කරනවා. ඊට පස්සේ ධානාදී නීවරණයෙන් තොරවට හම්බෙන චිත්ත විවේකී ගැන කතා කරනවා. අන්තිමට උපදි විවේකේ මොකක්වත්ම නැහැ ප්‍රාර්ථනා වලින් අයින් වෙන්න. ජීවිතේ කවදා හෝ ප්‍රාර්ථනා වලින් අයින් වෙච්ච දවසට තමයි අයින් වෙලා හිතපු දවසට තමයි ඔය මුංචිතු කම්මිතා ඥානෙ ලැබෙන. ඉතින් අපි අධ්‍යාපනය කරන්නෙම ප්‍රාර්ථනාවක් හදලා ප්‍රාර්ථනට ඉක්මනට යන ක්‍රමයෙන්. අපි කරන feasibility studies එහෙම නැත්නම් සක්්‍යතා වාර්තා කවුරු හරි අපිට ලණුවක් දෙනවා. දුන්නාට පස්සේ අපි ඒකට ඉක්මනට යන ක්‍රමේ අඩුම හානියකින් යන ක්‍රමේ හදා හදා ඉන. ඒකට අර එල්ලයක් තියෙන්න eBay. ඒ එල්ලෙම තමයි බුදුරජාන්සේ කියනවා උඹ එල්ල එල්ලෙන දේ ආලම්බණය කියන්නේ එල්ලෙට තමයි. එල්ලේ තියෙන තාකල් උඹ දාසයි. කවදා හරි කිසිම එල්ලයක් නැහැ උපදිවිවිකේ ආපු දවසේ ආඩ පේනවා මේ ජීවිත ජීවත් වෙනවා කියන්නේ මොකක්ද? ඇයි අපි මේ තටමඟන ඒකාය කාපාරයා ගන්න තෝතෝ වරබල කියාන කපාගෙන කොටාගෙන ජීවත් වෙන්නේ මොකද්ද මේකේ තියෙන්නේ කියලා තේරෙන්න පටන් ගත්තට පස්සේ ආර තේරෙන්න පටන් අර ගන්නවා මේක තියෙන්නේ අසුචි වලකට වැටිලා කේමනන්ද සෝංශේ කතාවක් කියනවා. අසුචි වලකට වැඩිච්ච පණුවා ඒකේ තියෙන ලොකු අසුචි කෑල්ලක් අල්ලනු ඉස්සෙල්ල පීනනවලු අනික් අයට වැඩිය මට ලොකු කෑල්ලක් හම්බුණා කියලා. ඉතින් මේ කාම ලෝකේ කට්ටියට හම්බෙලා තියෙන්නේ දැන් ලොකු ලොකු කෑලි. ගොඩ ඉඳලා වන්න කටියට පේනවා ඇත්ත. ඉතින් අසුචි පනුවට අසුචි කැල්ල හරි ලොකුයි. මේ කක්ක කියලා තේරෙන්නේ නැහැ. ඔය පොඩි ළමයි කක්ක කරලා කනවා. අම්මලා කියනවා කම්මන්නේ නැව ටිකක් ওই පොඩි කාලේ කාපු දෙන්. ඒතකොට තමයි බුලත් ටික කාපුවම හරි කට රතු වෙන්නේ. ඔය පොඩි කාලේ කන එක විතරනේ. ලොකු වෙච්චාම කන්න බෑනේ. අපි දන්නව ලොකු වෙනකොට කක්ක කියලා. මෙතෙන් දෙනකොට මේ ලොකු වීමෙදි මේකට කියන්නේ භාවනාවේ ලොකු වීමක් කියලා. ලොකු වෙන තේිනවා මේ මිනිස්සු කාකොටා බෙදාගෙන කරන්න හදන මේ දේ මේකෙන් මිදෙන්න ඒ ආදීනවේ තේරලා මේකෙන් මිදෙන්න මිදෙන්න ඉස්සලා බුදුජානනාංශ කියන්නේ මේකට මේ සටනෙන් වින්දනයක් නැහැ නිර්වින්දනයක් ගැන කතා කරනවා. නිබ්බිදාව කියලා ඒක තමයි භාවනා කරනකොට එපා වීම පහළ වෙනවා. භාවනා ආරම්භනත් එපා වෙනවා, ඉරියව්වත් එපා වෙනවා, භාවනා මොනවා හම්බුනත් ඕනේ නැහැ කියලා හිතනවා. ඒක අන්තිමට තමයි ගුරුවරයෙක් එපායි. සියල්ල එපා වෙන වෙලාවක්. හැබැයි අටුවාචාර්ය වංශයට සඳහන් කරනවා එයා එතකොට ස්ථානේ නැගිටලා යනවා. ගුරුවරයාට කියනවා මොන හරි කමකට බෑ ස්වාංශ මේ වැඩි එකක්වත් තියෙනවා කියලා යන. යන්නේ ගුරුවරයාට විරුද්ධව යන්නේ. හැබැයි කියන්නේ වැඩි එකක්මයි කියලා. එහෙම නැත්නම් මේ භාවනා ක්‍රම හොඳ නැහැ කියලා යනවා. හැබැයි ඒක හොඳටම හදවත තට්ටු කරලා ඇහුවොත් එයාට කියන්නේ මේට වැඩිය හොඳින් භාවනා කරන්න පුළුවන් තැනකට යන්න. වෙන්නේ මොකක්ද? අර තිබුණ එකලස කැඩෙනවා. ඒ ගුරුවරයා නැති වෙනවා, අපකමට අහන්න නැති වෙනවා, ස්ථානෙ නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ නිබ්බිදාන පස්සනාව ආවට පස්සේ ඒ කෙනා නිකන් මේ දිසා මාරු වෙලක් පැවිච්ච කෙනෙක් වගේ. කරකෝල අතෑරියා වගේ. මොනම දෙයක්වත් එල්ල කරන්න බෑ. කිසිම දෙයක් විශ්වාස කරන්නත් බෑ. ඉතින් ඒක එක සැරයක් වෙලා බෑ දෙකක් වෙලා බෑ කීප වතාවක් වෙනවා. ඉතින් කියන්න වෙනවා මේ මායя මොකක් හරි මේ එකලස කඩන්නයි හදන්නේ. ওই එකලස නඩත්තු කරගෙන කරන දෙයක් කරපන්. ඉතින් ඒ නිසා අටුවාචාර්ය වහන්සේලා මතක් කරනවා. ඒ සංඛාරාණං කය මේ වාණු පස්සති මේ සංස්කාරය ගෙවෙනවා. ඔබ කොතෙන්ද ගියත් ඔතනත් ඔච්චරම තමයි. ඒක නිසා සද්ධාය කිරියාය සම්පාදේති සක්කච්ඡ කිරියාය සම්පාදේති සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා ඕයිම සද්ධාව ඇති කරන කරන්නේ. වෙනස් කරන්න එපා වෙනස් කිරුවොත් ගැම්ම කැඩේ. සක්කච්ඡ කිරියාවේ සම්පාදේති ආදර ගෞරවයෙන් කරන්න කියනවා මේ භාවනා ප්‍රතිඵලයක්. එපා වීමක් වශයෙන් එන්නේ. ද්වේෂ කරන්න එපා. පිට පය බර වලට පිටි කරහා බේත් බඳින්න එපා. ඉසේකක් උඹ බේත් කරන්න යන්නේ පොතම සද්ධාවෙන් නෑ. සකස් කළා කරන්න. සාතච්ච කිරියාවේ සම්පාදේ වින්දට වැඩිය නිත්‍යපතා භාවනා කරන්න. ඒක හරිම අමාරුයි. ඒක පුළුවන් පොඩි දරුවෙකුට. වැඩි මහලු වුණාට පස්සේ යෙනිකට වැහුණාට පස්සේ කරදඬු ඉස්සුණාට පස්සේ ඒක කරන්න බෑ. ඒගොල්ලෝ ඕන කරලා තියෙන්නේ මේ අමාරුයි. ඒක නිසා ද්වේෂයෙන් තැන්ත මාර්ග. නිසා ඒ වෙනුවට මේ නිබ්බිදාව තමයි විපස්සනා ඥාන වල පුළුල්ම දේ. මේ සංසාරයේ පිළිබඳ කලකිරීමක් කෙනෙක් ගැන නෙවෙයි. මෙයාගේ ආත්ම සංඥාවත් එයාගේ කෙනෙකුට දාන. තැනකට දානවා, වේලාවකට දානවා. එතකොට දැනගන්න ඕනේ තණ්හා මාන දිට්ටි වෙන්නේ මේ සමස්තයක් වශයෙන් සංසාරේ පිළිබඳ තියෙන කලකිරීම පොඩි කරලා මේ අසවලා කරපු වැඩක් අසවල් දෙයින් වෙච්ච වැඩක් අසවල් තැනින් වෙච්ච වැඩක් කියලා අපේ හිත පටුවෙන්න හදන්න දෙන්නේ නැතුව මේක නිබ්බිදාව නැත්තම් නිර්වින්දනේ නැත්තම් එපා වීම මේ තියෙන්නේ කියලා කිව්වට මේක द्वेष සහගතව ගියොත් සියදීන සාගන්න ඉඩ තියෙනවා තව කෙනෙක් මරන්න ඉඩ තියෙනවා ඥාන සම්ප්‍රයුක්ත වුණොත් තමයි නිබ්බිදාව වෙවිලා ඥාන සම්ප්‍රයුක්ත වුණොත් වෙනවා ලෝකේ විශාලම ඥානේ ආයෙ මොනම තැනක්වත් අල්ලන්න කටයුතු කරන්නේ. අර තියෙන මුළු ලෝකෙම තියෙනවා මං ඇල්ලුවත් නැතත් ලෝකේ තියෙනවා. මේ කාට ඉස්සරහ ගිහලා අර කඩා ගන්න ඕනේ, කුට්ටිය කඩා ගන්න ඕනේ කියන කතා නැහැ. ඊට පස්සේ අපිට කියද සමාජවාදයට යනවා කිය. සියලු දෙනාම එක සමාන මට්ටමට එනවා. නමුත් ඒ ද්වේෂ මට්ටමේ ඉන්න තු එක ඥාන මට්ටමට දානවයි කියන එක හරිම අමාරුයි. ඉතින් අපේ තේරවාදයේ අටුවාවේ ගොඩාක් කතන්දර තියෙනවා. ගෝලයා එහෙම මල පැනලා පිටපොට ගිහිල්ලා දඟලනකොට දක්ෂ පැරණි ගුරුවරු ඒ ගෝලයක් කොහොම හරි කරලා මොනවා හරි ප්‍රෝඩාවක් දාලා පොඩි ළමයින්ට කතන්දර කියනකොට සුරංගන කතා කියන්නේ. ඔයා බත් කටක් ආව පපඩම් කෑල්ලක් දෙන්න. ඔයා බත් කටක් කෑවොත් චොක්ලට් කෑල්ලක් දෙන්න කියලා කොහොම හරි බත් ටික කලාගෙන ඉබයි. අපි පුංචි ගාන්නම් බත් බූසෝ බත් ටික තියන්න ඉසලා කනවා. අපිට කිසිම වෙලාවක එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ බත් ටික දෙනවා පමා අපට දියු. ඉතින් අම්මා කරන්නේ ලොකු කොස්සට් කොස්පිරිය කොස් හැලියක් වෙලා තිනවා මේක බත් ඉදකම් කාපන් කියලා. ඉතින් අපි ජතුරු ගාන කරන පුළුවන් නම් කාපන් බැත්නම් කාපන්. ඒ කැමරට අපි කිසි අලයක්වත් තිබුණේ නැහැ. හැබැයි මම දැක්කා ඊට පස්සේ අයියලා එක්කලා දරුවෝ හදනකොට උන්ට බෑ බෑ කියන කන් බෑ. ඉතින් කතන්දර කියන. ඒ වගේ තමයි සරුවචනාන්දගේ කතන්දර ටික අපේ ආචාර්යවරු කියලා තියෙනවා. කැලේ හිටියලු වයසක හාමුදුර කෙනෙක්. ඉතින් හාමුදුරු ඉතින් අර කොළුව තියාන වැඩ අරගත් වාසේ පැවිදි කරා. පැවිදි කරලා ඊළඟට පස්සේ මූ මහා ඌට කිව්වලු භාවනා කරන්න. ඉතින් ටික දවසක් භාවනා කරනකොට මූට පොඩි හාමුදුරන්ට එපා වෙලා. ඉතින් වැඩවලින් ලොකු හාමුදුරන්ට තේරෙනවා ගස්සන ගැසිල්ලෙන් අනම්මනම් වලින් වත හීල් වෙලයි කියලා. වත කරනවට වැඩිය වත ටික හීල් වෙලා තියෙන කියලා තේරෙනවා. ඉතින් කරබනේ ඊට පස්සේ අර හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා දැන් කොහොම කරොත් පැවිදි කරපු හාමුදුරනේ හාමුදුරනේ මට මෙහෙමයි මට සිවුරු අරින්න හිතුණයි කියලා. ඉතින් ලොකු අමර කියනවා ඒක ඉතින් ස්වභාවිකයි. ඉතින් කතාවද බැන්දට පස්සේ දික් කතාවද වෙන්නේ හිතෙනානේ. ඒක ඉතින් එච්චර දෙයක් නැහැනේ දැන් දැන් හැමදාම. ඔය පිටරටවල බඳිනවට වැඩිය සීක්‍රෙන් දික් කතාවද වෙන්නේ. දවසක රෙජිස්ටර් කරන කතාවද වලට වැඩිය වැඩිලු දික් කතාවද රෙජිස්ටර්. ඉතින් මේකෙත් ඒ වගේ තමයි. මම අර මේ ඔය එංගලන්තේ ගිය වෙලාවේ ඒ හාමුදුරුවෝ මම හිතේ පොඩ්ඩක් සෝද වුණා. සුදුනාට පස්සේ කියනවා අනේ ධම්මජීව හාමුදුරනේ මං ගෝලියෝ හදලා ඇති මයිල් ගානට ඉතුරුලා තියෙන්නේ අංගානට විතරයි කියලා. ඒ තරම්ම මුං බලාපොරොත්තු වෙන්නේ දැන් මං අපි ලොකා මමනේ ලොකා හම්බුනේ. ඉතින් ඒ කට්ටිය පැවිදි කරපු මං අහනවා කවදද වීසා හම්බෙන්නේ කවදද પાස්පෝර්ට් අරින්දද කවදද දෙංගලන්ත යන්නේ. උන්ට මොනම දෙයක්වත් බැරිලු කරන්න ඔක්කොම මේ ලොකු හාමුදුරන්ගේ ගෝලිය නිසා එංගලන්තේ තමයි බලාගෙන පැවිදි වෙන්නේ. අනේ හාමුදුරනේ අපේ ලොකු හාමුදුරුවෝ තාමත් සිවුරුපටියෙන් වතුරේක අරගෙන ලිදේ නෑවා මිසක් කවදාවත් කාටවත් නාවන්න දෙන්නේ නෑ. ඉෂ බාන්න දෙන්නෙත් නෑ සිවුරක් හොදන්න දෙන්නෙත් නෑ. මටත් දෙවිය වයසයි කොච්චරද කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ. දැන් මගේ ගෝලියෝ පැවිදි කරපු ගමන් වීසා හදන්නේ කවදද પાස්පෝර්ට් හදන්නේ කවදද එංගලන්ත යන්නේ කවදද බෑ කියපු ගමන් සිවුර ඇරියි. ඒක තමයි කරන්නේ. මේ ආමුදුත් මම සිවුර ඇරියි. ඒක ලොකු ආමුදුක ඉතින් කරන්න දෙන්නේ නැහැ ඉතින්. මේ ටික දවසක් හිටියට පස්සේ කිව්වලු නම දැන් මෙහෙම දැන් අපි දෙන්න හිටපු කුටිය දැන් කඩන්න වැටෙන්න යන්නේ. දැන් මේක මම ওই නම ගියාට පස්සේ මටත් කවුරුත් කරගන්න නැහැ. ඒ නිසා මේ නමට පොඩ්ඩක් කැලේ බලලා බලන්න බැරිද? ගල් වෙනක් තියනවද කියලා බලන්න. ඉතින් ආරාමතු බලුවොත් තියෙනවා පත ගල් එකකවත් ගල් වෙනක් නැතුව. ඉතින් ලුකාන්කට මට නම් අමාරුයි. ඔගේ ක්‍රමයක් තියෙනවා. මේ ගල් වෙනක් හදන හැටි ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ යාම්රුගවලු මේ මෙයාට යන්න යෝනකම තියෙන මේ නාකයට ඕන ගල්ලයක් හදලා දීලා යන්න දැන් ලොක්කයි පොඩි එකා හිතා. ඊට පස්සේ ගවලු ඔය දරවනලා මේ නැමිච්චි ගලේ මේ පැත්තට නැමිච්චන තියෙනවා පුළුවන් තරම් ගලේ ඒකට කියන ගල මට්ටු වෙනකන් රත් කරලා වතුර එකක් ගහපන් ගහපුවා පදාසයක් ගලවල යන. රත් වෙන්නම ගහන්න ඕන. ගහලා සාමාන්‍යයෙන් කරන්නේ ගොරක තම්බලා ඒක වතුර ගහපුවාම ගල පුපුරනවා. ඊට පස්සේ ආයෙ දර දාන. දාලා පුච්චලා පුච්චලා පුච්චලා ආයෙසරයක් වතුර ගහපම ඉතින් ගල් වෙන ඕනේ ගන්න හදන්න පුළුවන්. දැන් අබේගිරියේ තියෙනවා එහෙම හදපු ගල් මම හිතන්නේ එකක් දැක්කම ඒ විදිහට ගල් වෙන හැදුවලු. ඉතින් ලොකු ආන්දර බොහෝ අමාරුවෙන් හැරමිටින් ගිල කිව්වලු මේක මදි නම පොඩ්ඩක් තාම ලොක් කරගන්න ඕනේ. දැන් මේ ආන්දරන්ට දැන් අර ගෙදර යන කතාව මොකක්වත් මතක නැහැ. දර එකතු කරනවා, වතුර ගහනවා, ආයෙ දර එකතු කරනවා, ගිනි බින්දිනවා, වතුර ගහනවා. ගල තැයින ගානක් කාඩ් බසිකලු හරි සානත් දැන් හරි එන්න දැන් සිවුරක් නැහැ කියලා. ඊට පස්සේ කළු ඌවා ගල්ලෙන් හැදුව තරමට බෑ නම ඕකේ ඉන්නකොට මේ නියුමෝනියාව කියලා ලෙඩක් හැදෙනවා. ඕක ආලිත්තම් කරන්න ඕනේ කියලා. කොහොමද ආලිත්තම් කරන්නේ? ඕකට හුණුයි මැටි අරගෙන අඟල් භාගයක විතර මේකේ වටේට ගාන්න ඕනේ. එතකොට අර ගලින් එන වතුර බාර ඒකට උරා ගන්නවා. නැත්නම් ඇතුලේ ඉන්න එක්කනට ලංග්ස් වලට මේ තෙතමනේ වැඩි නිසා ඉන්ෆෙක්ෂන් එනවා. නියුමෝනියා. ඊට පස්සේ මෙයා ඊට පස්සේ වතින් උඹක් බස්සර ටිකක් ගෙනල්ලා වුණුත් කොයන ඇවිල්ලා එලා ආලිත්තක් කරා. ආලිත්තක් කරුවට පස්සේ දැන් හරි. ඉස්සරහන් බත් බිම් ටිකුත් බඳගෙන ඊට පස්සේ කවලු දැන් මේක මේ දැන් මම යන්න හරි. ඊට පස්සේ කවලු ඕක මෙහෙමයි වයස කෙනෙක් ඉන්නවට වැඩිය තරුණ කෙනෙක් ඉඳලා ඕක මට්ටම් කරන්න හොදලා පිහලා අතුපත් ගානකොට තමයි හරියන්නේ ටික දවසක් ওই නම්ම වැඩ ඉඳී කිව්වා. ඊට පස්සේ කිව්වලු මේ දැන් වැඩ ඉනකොට මොකද කරන්නේ? ආ සංයුත්නිකයි කියලා පොතක් තියෙන දිගටම කටපාඩම් කරන්න කිව්වා. එතකොට දැන් මේ ආවකලු හරි දැන් මේක පඩම් කරුවා යන්න ඊට පස්සේ දැන් වස් කාලේනේ ඉන්නේ. දැන් අතරමැඟදී යන්නේ කාරණෑනේ. දැන් මාස 3ක් ඉඳලා යන් කරද්දී සංයුත්තනිකා කටපාඩම් කරලා නිබ්බිදා ඥාන පන්නලා අන්තිමට සංයුත්ත බහනක අනාගාමී උතුමෙක් බවටපත් උනාලු වස් කාලි කරනකොට. ඉතින් ඒ වගේ ප්‍රයෝග කරලම තමයි උතරින් පන්නන්න ඕනේ. Taman නම් ගොඩේ ඉන්නම බෑ. එමේ ඉන්න පුළුවන් ඉන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකට විතරයි. අනික් කටියට මේක කියලා දෙන්න ඕනේ නැත්නම් අමාරු තැනක්. විපාම වෙනවා. ඒකට සියදී විනාශ ගන්නවා කියන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ඒ ඒ ඒ මානසිකත්වයේ. ඒකෙම දකින දකින එකනත් එක තරහ යන එක. ඒක අස්වාභාවික තරහක් එන්නේ. ડિප්‍රෙෂන් කියලා අපි කියන්නේ. පැනික් කියලා කියන්නේ. බයිපෝලා යනවා. ඒක පාරට යනවා. හයිපර් ඇක්ෂන් යනවා. ආය ගමන ડિප්‍රෙෂන් යනවා. ඉතින් මේක හොඳ ටෙස්ට් එකක්. ඔය කියන එකම පිස්සෙකුටවත් එහා පැත්තට යන්න බෑ. එක්කෝ ඒ පැත්තට එක්කෝ මේ පැත්තට. දැනගන්න ඕනේ මේ වගේ කඹේ යවිදෙන මිනිස්සුෙක් කුඩ දෙකක් හරි අරගෙන දිග පොල්ලක් හරි අරගෙන තමයි කඹේ බැලන්ස් කරන්නේ. ඒ බැලන්ස් කිරීමේදී අන්තිම සිවුනුම මේ පරිේශනයක් තමයි උතන සිද්ධ වෙන්නේ. ඒ නිබ්බිදා ඥානෙ තේරුම් ගත්තා නම් මම මෙතෙක් කල මේක द्वේෂයෙන් බැලුවා. දැන් द्वේෂයෙන් බලන මේක අනිවාර්යයෙන්ම කඩයින් පරීක්ෂණයක්. මේක කෙරෙන්නේ සබහ ධර්මෙමයි ආර්ය ලෝකයට ගන්න ඉස්සෙල්ලා. ඒගේ අංශුවක් අංශුවක් ගාලා පරීක්ෂා කරනවා. හැම එකම ඥානයේද, සද්ධාවද, වීරියද, සතියද, සමාධියද, ප්‍රඥාවද. ඉතින් මේ පරිවේශණය කරනකොට ඒ යම් කිසි කෙනෙකුට ඒ නිබ්බිද නිබ්බිදා ඥානෙ පහළ වුණා නම් ඒක කොච්චරක් දුරට ලේ වලට යනවද කියනවනම් ඥාන වලට යනවද කියනවනම් පෞරුෂත්වයට යනවද කියනවනම් රුචි අරු කරනකොට යනවා තේරෙනවා නම් යාට තේරෙනවා මෙච්චර අමාරුවෙන් උපයාගත්ත මේ ඥානෙ ඊට පස්සේ ලාභයට සත්කාරයට සම්මානසී ලෝකයකට කවදාවත් නමන්න බෑ. නැමුවොත් ඒක මහත් උප්පහි වැඩක් වෙනවා. යාට හිතනවා මේ මේ මේ පැන්නට පස්සේ ගැළවීම සඳහාමයි පාවිච්චි කරන්නේ. ආයෙත් ගිහිල්ලා මේ මිනිස්සු සන්තෝෂ කරලා ලාභ සත්කාර ලබාන ඇයි හොඳයි කියාගෙන මේ ලෝකයා කරන මේ අසුචි පණු අසුචියත් එක්ක කරන සෙල්ලම් නැත්නම් මේ ළමා සෙල්ලම් මොනම දෙකින්වත් එයාට සතුටක් ලැබෙන්නේ නැහැ. ඉතින් කියනවා මේ මාව සනසඬ පිනවඬ මනිමුතු රන් වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ ඉතින් කට්ටිය එතකොට අරක ගෙනල්ලා දෙනවා මේක ගෙනල්ලා දෙනවා වෙනදත් නම් ඒවට පොඩ්ඩක් නැමෙන ගතිය තියෙනවා දැන් තේරෙනවා මේ මොනම දෙයක් ආවත් මේ චාටුවෙන් කවුද රැවටෙන්නේ මේ ලෝකයා පිනවලා කවදාකවත් ගොඩ එන්න බෑ මොකද ලෝකයාට සැකයක් තියෙනවා මේ අකා ගාල කඩාන යන්නයි හදන්නේ මූ අල්ලන්න ඕන අල්ල ගන්න කරලා තියෙන දෙන්න තියෙන ඔක්කොම ලාභද සත්කාරද සම්මානද සිලෝකද පුදුම විදියට මේ පුද්ගලයා කෙරේ එන්න පටන් ගන්නවා ඉතින් යා තීරුම් අරගන්න ඕනේ. ඕකට නෙවෙයි මම පැවිදි වුනේ. මන්ට මේක තියෙන්නේ ගැළවීම සඳහා කටයුතු කරන්න ඕන කියලා ඒ මුංචිතු කම්මිතා ඥානය ආවට පස්සේ යා නිතරම බලන්නේ ගැරන්ටි කටකට අහුවෙච්ච ගෙම්බෙක් වගේ කියලා කියනවා. කවදා මම මේකෙන් ගැලවිලා යන්දෝ. එහෙම නැත්නම් රාජාලියගේ පවුරට අහුවෙච්ච කුකුල් පැටියෙක් වගේ. අය අහුණාට පස්සේ අය ගැලවුන්නේ නැහැ. ඒ වගේ මේක ගැටි ගහලා තියෙන හැටි මාරයා. අපි මේ নানা ආකාර පාලවට්ටම් කරන එක එකයි පිට කතා ගන්න මේ මේ කතා කරගෙන හිටියට ජීවිත පරිශ්‍රණයෙන් පරාදයි. ඒ නිසා මේ ළඟදී ඊමේල් එකක් එවලා තිබුණා එක්කෙනෙක් අපි ජීවිත පරිශ්‍රණයේ ජීවිත විභාගයෙන් පේල් වෙන්නේ කොපි කරන හිඳයි කිය. කිසිම කෙනෙක්ගෙන් අහන්න යන්න බා කෝකක් දෙන්නේ ලනුවා. කවුරු දුන්නත් දෙන්නේ ලනුවා මොකද ගැලවිච්ච එකේ නෙවෙයිනේ කතා කරන්නේ. ඒක මේ ගොඩ ඉන්නේ කෙන්නේ. නමුත් මේ සරුවචනාංශෙත් දෙනවනේ සාරිපුත්‍ර සාංශෙත් දෙනවනේ මේ වෙලාවේ අපතර ඵලයන් කියලා. ඒකේ දෙන්නේ රහසෙන්. ඒ රහස මොකද්ද? ওই දෙන කිසිම ලාභයට, සත්කාරයට, සම්මාන සිලෝකට අහු වෙන්න එපා. ඒ නිසා කවුරු හරි යන පාරේ ලාභයට, සත්කාරයට, සම්මාන සිලෝකට නැමෙනවනේ අපිට දැනගන්න පුළුවන් සත්පුරුෂයා, අසත්පුරුෂයා. සත් ධර්මය, අසත් ධර්ම. හුඟක් වෙලා ඉසුරු කරන්න. මෙහා මේ නාඩගම නටන්නේ මොන න්‍යාය පත්‍රයටද කියලා. හැම කෙනෙකුටම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒක දැනගත්තට පස්සේ ආයෙ ඒක කන්නේ එතකොට තේිනවා මත් මාත් මෙතෙක් කල නැටුවේ න්‍යාය පත්‍රයකට තමයි මමත් මෙතෙක් කල හිටියේ වංචනිකව ෂට මායාවී ක්‍රමයට කවුද රැවටෙන්නේ ධර්මයේ ඉදිරිපිට මොකුත් ඕනේ නැහැ බහිංසකෙක් වෑන් නේතමානී වෑන් මේ මිදීම සඳහා කටයුතු කරන්න ඕනේ ආය ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් නැහැ කවුරු මොන යෝජනාව ගෙනවත් ඉස්තිර කරන්න යන්නේ යෝජනා මට්ටමින් අතර කළා නිකයි කිසි කෙනෙක් ගැටෙන්නෙත් නැහැ. ගැටුණොත් එහෙම අනිත් පැත්තේ අවුලක් යනවා. එහෙම ගැටෙන්න ගිහිල්ලා තමයි කියනවා. එහෙම ගැටෙන්න ගිහිල්ලා තමයි කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පුරුෂයන කණ්ඩ උනේ. එයාට ධර්මයේ ලැබුණා ගිහිල්ලි වෙලා රෝම නදි රාජයට විරුද්ධව වචන කතා කරා. මේ නස්ථාත ධර්මය හීබ්‍රු භාෂාවෙන් පොසිටිව් විදිහට කියන්න පටන් ගත්තා. පොසිටිව් ලැන්ග්වේජ් එකකින් කියන්න ගත්තා නෙගටිව් මෙසේජ් එක. කාටවත් තේරෙන්නේ නැහැ. ඒ ගෝලියෝ ටිකම තමයි පාවා දුන්නේ. සරුවචනාංශයට ස්වභාවික මරණය කවුරුදු 80ක් ගිහිලා සිද්ධුනේ කවදාවත් නැහැ. මේක ගහපා දෙන්න ගියෙත් නැහැ. ඥානවන්තයෝ දන්නවනම් තේරුම් ගනී. ඒ වෙනතෝ මේක පොදුවේ දෙන්න බෑ. දුන්නට ගන්නෑ. ගත්තේ නැහැ කියලා සරුවචනාංශේ තරහක් නැහැ. ඒ ගන්තේ නැති වුණාට එයාට ඊගාව පාඩමට ඊගා දවසේ වැඩි කරන මේක පොඩි ආදර්ශයක් වෙනවා. මම එදා මෙතෙන් ගිහිල්ලා ආවා. ආයතරයක් උත්සාහ කළා. ඊගා බුදුහාමුදුරුවෝ ගාට පස්සේ. එතන ඊගා බුදුහාමුදුරුවෝ ගාට පස්සේ ඉතින් මේක තට්ටු කර කර කර කර කර කර ඉඳලා කවදා හෝ තේරුම් ගන්නවා මේ වෙන දෙයන්නේක් නෑ උඹමයි. ඔබ එළියට යන්න ඕනේ කියලා අර මිදීමේ කැමැත්ත. එතකොට කල්පනා වෙනවා මම මෙතෙක් කල මේ සංසාරේ අල්ලන්ඩ අල්ලන පැත්ත මොන තරම් ඥානයක් කියලා හිතාන ශිල්පීය ඥාන කියලා හිතාන ප්‍රයෝග ඥාන කියලා හිතාන මොන චාටුවක්ද කරලා තියෙන්නේ. හැබැයි ඇත්තටම අහුවෙලා තියෙනවා. මම සංතාරයට අහුවෙලා තියෙනවා මට ලාභ සත්කාර ලැබිලා තියෙනවා. ඒ තාක්කල් දැනගන්න පුළුවන් පාර වැරදිලයි. එතකොට තේරුම් ගන්නවා මේ වගේ වාචාටුවක් නැතුව වංචාවක් නැතුව ෂටගතියක් නැතුව මායාවී ගතියක් නැතුව ඇති හැටි ප්‍රකාශ කළ බැලුවනම් මේකේ මිනිස්සුන් අපිට ගැළවිලා යන ක්‍රමයක් තියෙනවා. ලාභෙන් සත්කාරයෙන් ගැළවිලා යන ක්‍රමයක් තියෙනවා. ඒක සරුවචන්සේ සඳහන් කරනවා කිකිලියක් පිටර 10ක් හරි 12ක් හරි දාලා ඒක රත් කරලා කිකිලි ගඳ ගස්සලා ඒක පෙරල පෙරල බලන ඉන්නකොට ඒ කිකිලි පැටියට ඇතුළේ ඉන්න කිකිලි පැටියට එන්නේ එන්නේ එන්නේ කලලේ මෝරලා ආවට පස්සේ ඒ පිටර කට්ට එන්නේ එන්නේ සියුම් වෙනවා සියුම් වෙනකොට එයාට පේනවලු ඇතුළේ හරියට හිර වෙලා ඉන්නේ මං කියලා මේ මේ සියුම් කට්ටෙන් එහා පැත්තේ ආලෝකයක් තියෙනවා කියලා නිකන් පොඩි මේ සහන් එලියක් පේන්න පටන් ගන්නවා කියලා. ඉතින් ආ දන්නවා මේ එළිය එළිය තියෙන එළියට මම්ම එළියට යන්න ඕනේ කියලා බලනකොට හරියට හොටේ තුඩ ඒ කට්ටට හේත් වෙනවා කකුල් දෙකේ පොරකටු දෙක නියසිල ඒ කට්ට කට්ටට හිර වෙනවා. එයා දන්නවා මේ කට්ට කඩාගත්තොත් මම මැරෙනවා. කට්ටෙන් තමයි මම ආරස්සලා තියෙන බිත්තර කට්ට පොඩ්ඩක් හරි ගැඩුනොත් කවදාකවත් බිත්තරේ පණ හිටින්නේ නැහැ. නමුත් මේ පැටියා මෝරලා මෝරලා මෙයා කට්ටට මෙහෙම තද වෙලා නියසිලයි මොකතුඩයි ආපු වෙලාවට එයාට හිතනවලු රැකෙන්නේ රැකෙම්මා මැරෙන්නේ මැරෙම්මා කියලා ගහනවලු නියසිලේ. නැත්තම් මොස් මොතුඩි. කරස කට්ටපලාන එළියට කද්දාවත් කිකිලි පිටරේ කඩන්නේ නැතිව. කඩන්නේ ඇතුලේ ඉන්න කුකුල් පැටියම තමයි. ඒ වගේ මේ යෝගාවචරයට තේරෙනවා දැන් මම එන්නේ එන්නේ මගේ බන්ධන සියුම් වෙනවා. එළිය සහන් එළිය පේනවා. මම්ම මේක කඩන්න ඕනේ. ඒ නිසා බුදුජානනාංශේ කවදාකවත් ගැලවුම් කාර්යයක් නේ බුදුන්ස් කියන උඹට කඩන්න වෙලාවක් නෙමෙයි කඩා ගන්න. මහා කිකිලි කඩන්නේ. පිටරකට කැඩුනොත් හරියට වෙලාවට ඉස්සලා කැඩුනොත් කිකිලි පෙට්ටියගේ මාරාන්තිකයි. ඒ නිසා එන්නේ ඒ වගේ තමන්න තේරෙන්න පටන් ගන්නවා මම මේක අල්ලගෙන හිටියා මිසක්කා ලෝකේ ඕනේ වෙලාවක් ගැලේන්න පුළුවන්. ඉතින් අපි කියන මේ දරුවෝ ඉන්නවා, ඉඩම් බෝදල් තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා කියලා පහුරු බැඳගෙන අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒකක්වත් අපි අල්ලගන්නේ නැහැ. කවදාකවත් නැහැ. මම නිල බින්න කාලේ මේ අපේ පරක්‍රම ෆර්නෑන්ඩු කියලා අපේ හිටියා දද්දොස්තර කෙනෙක්. ඒ ඇවිල්ලා කියන මේ අපි හිතාන ඉන්නවල මේ මිනිස්සයා කියන අමනයා මේ ලෝකේ මම තමයි ලෝකමික මනුස්ස ලෝකේ අපි තමයි ව්‍යවස්ථා හදන්නේ සත්තු ඉන්නේ අපිට උන විතර හදන්න ගස් කොළන් තියෙන්නේ අපිට උන විතර බවාගෙන කන්නේ කියලා මේක මනුස්ස ලෝකේ කියලා කුණු අරපැත් දාගෙන ඉන්නවා. මිනිස්සයා නැහැ කියලා හරක් මැරෙයිද? උන් තනකොළ කල ජීවත් වෙයි. කුකුල මොනවා අහිදගෙන කයි. අපි දන්නේ නැහැ නේ කුකුල කූඩු කරන්න ඕනේ හරක් බැඳගෙන ඉන්න ඕනේ ඒ ඒ මාත්‍යා කියනවා සමහර විටක ගෝල්ඩ් ෆිෂ්ටයි මල්බෙරි පණුවට විතරක් නම් ජීවත් වෙන්න බැරි වෙයි මොකද ඒ තරම්ම මිනිස්සු නිසා නාස්ති වෙච්ච සත්තු දෙන්නේ කියලා දෙන්න. ඒකට කවදාකවත් මේ ගෝල්ඩ් ෆිෂ්ට කවයාගෙන ගන්න දන්නේ නැහැ. මල්බෙරි පණුවටත් ගෝවා කළු දුන්නත් හරියන්නේ මල්බෙරි කොලේම දෙන්න. අනික කිසිම සතෙකුට මොකක්වත් වෙන්නේ අපි මරුණා කියලා අපේ දරුවන්ට මොකුත් වෙන්නේ අපි දන්නේ නෑ මම තමයි ගම කරන බබාහාමි රාලාහාමි මම මැරුණොත් හෙට උදේ ඉර පායන එකක් නෑ. වෙලාහට කුකුළු අඬලන එකක් නෑ. ඊ මම මැරිලා ඉස්සු මේ නාකිය මැරෙන්නෙත් නෑ දහකා වෙන්නෙත් නෑ කියලා ගෙදර මිනිස්සු ඉන්නේ මැරුණා නම් ඌ ඊට වැඩිය ජොල්ලියේ මිනිස්සු දොඹ තෙලෙන් කවුම් බැදගෙන කන මැරලා බලන්න වරුදු කියලා පොඩ්ඩකට නිකන් මැරලා බලන්න කොච්චර කට්ටිය සන්තෝෂ වෙනවද කියලා. ඉතින් ඒ සත්‍යයට අපි කැමති නෑ. මොකද ඒක ඇඟ රිදෙන ගතිය සත්‍යය. ඒ නිසා කියනවා නෑ නෑ මාගේ මේ සරණ රට ಜಾති ආගම් පිටස වෙනුවෙන් කියලා ඉතින් මහා ලොකු ප්‍රකාශන කරන අපි ජීවත් වෙනවා. මැරෙන්න ගියාට පස්සේ කුණු පණුවන් ගාලා මැරලා යනවා. කොයි එක වැරද්දත් ඉච්චරයි. ඒ නිසා ඒකට මේ වෙලාවේදී පටිසංකාරණු ඥාණය පහළ වෙනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මම කොච්චර වැල්වටාරම් ගොතාගෙන මම නැතුව බැරි කෙනෙක් බවට පත් කරගෙන ඉන්නවාද කියලා. ඒකට මේ ඒගොල්ලොත් ඔව් ඔව් ඔව් කියනවා. මේ එහෙම තමයි එහෙම තමයි පාය පාය යන්න එපා. අනේ ගිය දවසට මේ මිලරේ පතුමා කියනවා කට්ටිය මේක තුළ මේක හොඳට ඔතලා ගින්නකට දාලා ඉවර වෙනකම් පිච්චෙනකම් ඉඳලා ගෙදර යනවලු ඉක්මනට ගෙදර යන්න එතන වතුරට දාන්න නැත්නම් පොළොවේ යට වල්ලනවා බැරි වෙලා හරි අර මිනිස්සු ඇවිල්ලා කතා කරොත් එහෙම යකදුරෙක් ගෙන්නලා අර යක අල්ලලා පොරොප් එක ගහලා කුප්පි එක දාලා මෝදු කරව කරදිවලු හතකට එහා පැත්තේ ගිහිල්ලා දාන. ගියාට පස්සේ නම් ගොයියෝ එන්නේ පහයි. ආවොත් කියන්නේ මල පෙරේතයයි කිය. ඔය ඉන්නකන් තමයි නැන්දම මාමා කියාන අත්තමුත්ත කියන්නේ ඉන්නේ. ඔය කට්ටියට නිකමට හරි හැන්දාව කැවිලා පෙනී හිටින්න බෑ. අනේ මල පෙරිතෙක් ඇවිල්ලා මේ අනේ පෙරිත ගඳ ආවද? මැරිලා දවස් 7යි ආවලා තමයි වැවිලා තියෙන්නේ කියලා අනේ විජහාට දාහනේ. මොකද දාහනේ දෙන්නේ මේ ආදරයට කියලා හිතනවා. දන්නේ හැඳි ගෑවිලා ඵලයක්. අනේ හැඳි ගෑවිලා ඵලයක්. ඒක නිසා අපි ගියයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒක අමාරුයි කියේවට කිව්වට මේ මාත් කරලා බලලා කියන එක නෙවෙයි. එයා හිතලා කියන්නේ. නෝ සරුවචනාංශේ සඳහන් කරලා තියෙන ඉතින් ඕකෙට මේ පිට අපි කොච්චර කතන්දර කරනවද? එදාට තේරුණොත් එහෙම මේ මේක ඔක්කොම නිකන් මවාගත්ත ලෝකයක්. මම හදාගත්ත මේ මම නැතුව ජීවත් වෙන්න බෑ කියන ලෝකයක්. මම මරණය කියලා මොකක්වත් වෙන්නේ ඒ ඒ පටිසංකාන ඥානෙ එනකොට යාට දෙයක් දිහා බලන හැටි. මොකද අර අමාරු ඥාන ටික පහු කරලා නැති. හැබැයි ඒ ඥාන තීරණාත්මකයි. ඒවා තීරණාත්මකයි. යම් හේයකින් කවුරු හරි මේ මූලික සුදුසුකම් නැතුව මට දැන් අර ඥානෙ තියෙනවා කියලා කල්පනා කරන්න ගියාම පිස්සු වැදෙනවා. මොකද ඉව එන්න බෑ. ඒකට සෑහෙන කුසලතා ඇති කරගන්න සෑහෙන සුදුසුකම් ඇති කරගත්තට පස්සේ තමයි ක්‍රමයෙන් තමයි හිමීට තමයි කිකිලි පැටියට ගාය තිබුණාට කඩාගෙන යන්න බෑ කට්ට. එයි මේරීම එන්න ඕන. ආවට පස්සේ තමයි මුකතුලින් හරි නියසලින් හරි ගහන්නේ. ඒක ස්වභාවික සිද්ධියක්. ඉතින් ඒ නිසා භාවනා කරනකොට සමහර ප්‍රාර්ථනා කරනකොට අසවල් ඥානෙ ලැබේවා අසවල් ඥානෙ. ඉතින් ඒ දැන් උද්‍යප්පි ඥානෙ වගේව සමහර ප්‍රාර්ථනා කරලා ගන්න. ඒ වගේ මනස කරලා පින්නනවා. දකින් දකින්නේ බිදි බිදි යනවා. ඉතින් මේක මනසෙන් කරන විකාරයක්ද? එහෙම නැත්නම් මේ ස්වභාව සංසිද්ධියද කියලා මොකෙන්ද අල්ලන්නේ? හොඳට සමාධියක් ආපු වෙලාවේ කවුරු හරි අදිෂ්ඨාන කෙරුවොත් මට උද්‍යප්පේ ඥානෙ පහළ වේවා කියලා ඉතින් හිත මොනවාරි පෙන්නයි. එයා මොකෙන්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද ඒක හරි වැරදි බලන්නේ? ඉතින් ඒක නිසා කියනවා ගහේ ඉදිලා වැටෙන gediyak තියෙනවා. කලින් කඩලා දුම් ගහලා ගන්න gediyak තියෙනවා. ඒ දෙක වෙනස අල්ලන්න අමාරුයි. ගහේ ඉදිලා වැටෙන gediy වෙනයි. නමුත් කලින් අරගෙන දුම් ගහලා ගන්නවා වගේ මට අර ඥානෙ ලැබේවා අර ධානය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරොත් කන්ඩිෂන් වුණාට පස්සේ හිත ඒක පෙන්නනවා ඒක කරලා පෙන්නනවා කරලා පෙන්වුවාට වැඩි කල් yaadෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක ස්වභාවයෙන් එන්න මේ කොච්චර ඥානෙ තිබුණත් කොච්චර භාවනා කරුවත් කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද කියලා හිතන්න. එයිසා බුරුම් භාෂාවෙන් කියනවා ඉවසන්නා නිවන් දකි. ඒක ඒක හිතවදින විදියට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ එහෙම ඉවසනවායි කියලා භාවනා නොකර ඉන්න එපා. හේතු සම්පාදනයේ 100%ක්ම කරන්න. මට කරන්න ඕන විලාට මම වෙලාවට භාවනා කරනවා සක්මන් කරනවා ඒ ඔක්කොම ටික කරනවා හැබැයි ඵල අපේක්ෂාවක් නැහැ මට මේක වේවා කියලා හිතුවනම් ඒ හිතන වෙලාවේදීම අර මුළු මිටෙක් කරපු ඔක්කොටම කිරි කලෙයි ගොම කඳුලයි වගේ ඉහෙඳ තිබ්බා වගේ වෙනවා ඉතින් මුලින් මුලින් භාවනා කරනකොට අපි පරාත්තන ඇතුව තමයි භාවනා කරන්නේ එල්ලයක් ඇතුව පහුවෙන්න පහුවෙන්න තියෙනවා මේ එල්ලයක් ඇතිකම අපි මේ කරන උත්තරම ක්‍රියාවට වස ලැජ්ජාවක්. කිසිම අපේක්ෂාවක් නැහැ. ධර්මතාවයේ හරිනම් මම හේතු සම්පාදනය කරන යනකොට ඒක වෙයි. ඉදිය ඉදුණාට පස්සේ ගහේ බැඳලා තියන්න බෑනේ කිඩිය වැටෙනවා. අන්න ඒ මට්ටමට යනකම් තමන්ගේ ජීවිතයේ තමන්ගේ නිවන හේතුඵල ධර්මයක් මිස උදුරලා ගන්න පුළුවන් දෙයක්වත් අටමලා ගන්න දෙයක්වත් මගේ දරුවට දෙන්න ඕන කියලා දෙන්න පුළුවන් දෙයක්වත් බුදුහාමුදුරන්ගේ නිසා රාහුල හාමුදුරන්ට නිකම්ම ලැබෙන්න ඕනේ කියන කතාවක් නැහැ. අන්න ඒ වගේ මේ ධර්ම પરම්පරාව සිදුවීම පිළිබඳව බෞද්ධ ඥානෙ නැති කෙනාට අමාරුයි අල්ලන්න. ඒ නිසා තමයි මම නැවත නැවත බණට දේශනා කරලා පොත්වල ලියලා තියෙන්නේ. සමහරු මේක හොඳට පොත් කියවලා බෞද්ධ භාවය ඇතුව කෙරුවොත් සමහර විටක හිතා ගන්න පුළුවන් මෙන්න මේ වැඩේ තමයි යන්නේ මෙන්න මෙතනයි මේක තියෙන්නේ කියලා. නමුත් ඒක හිතලුවද්ද ප්‍රත්‍යක්ෂයේද කියලා කියන්න මාරු. ඒ නිසා හැම වෙලාවෙම ආස්වාද ප්‍රසවාසය කියලා කියන්න එපා. කොහොමද ඒක ප්‍රත්‍යක්ෂ කළේ කියලා කියන්නේ. මේක හිතවිල්ලක් කියන්න එපා. කොහොමද දන්නේ ආස්වාසයෙන් හිතවිල්ල වෙන් වෙන්නේ කොහොමද කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඕනේ. හිතවිල්ල ඉඳලා ආයත ආනාපානට ආවා. කියන්න එපා නිකන් කිව්වට වැඩන්නේ ඒක නේ ප්‍රලාපයක් විතරයි. කොහොමද දන්නේ මං ආපවානපන්ට ආවයි කියලා. ඒ නිසා මේ නටන හැම වෙලාවකම එයාගේ ලකුණක් තියෙනවා. මේ හිත නටන හැම වෙලාවෙදිම එයා ලකුණක් තියලා කරන්නේ. අන්නේ ලකුණ හරියටම දන්න එක තමයි මේ පෞද්ගලික ලක්ෂණ දැනගෙන තමන් කරන හැමදේම චර්යාවෙන් සපේලා කියන්නේ. කියන දේ කරන්න ඕනේ කරන දේ කියන්නේ. ඒක බුදුජානනාථගේ ගුණයක් කතාවාදී තථාකාරී. යථාකාරී තථාවාදී. ඉතින් අපි හුඟක් වෙලාවට භාවනාදී විය යුතු දේවල් කියනවා. කරදර වෙච්ච දේවල් කියනවා ඇතිදී ඇති හැටියට කියන්න බෑ. ඉතින් මේ මේ පටිසංකාණු ඥාන වගේ එනකොට ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා අපි මෙතෙක් කල් මවාපෑමක් කරලා තියෙන්නේ අතිශෝක්තියක් කරලා තියෙන්නේ සත්‍ය කතා කරගන්න ඒ තරම්ම බැරි වෙලා තියෙනවා. ඒක නිසා සුද්දෙක් ලියනවා අතිශෝක්තිය බොරුවගේ මල්ලි කියලා. අද විතර ජනමාධ්‍යයේ අතිශෝක්තිය ලියන කාලයක් මානව ඉතිහාසෙම තිබුණේ ඒ තරම්ම පච වලින් පිරලා තියෙන පත්තරේ. ඒ තරම්ම පච වලින් පිරලා තියෙන ප්‍රවෘත්ති. ඒ තරම්ම පච වලින් පිරලා තියෙන SMS, ටෙලිෆෝන් messages. ඒක ඒවා පාවිච්චි කරන්න පිස්සෝනේ. පිස්සෙක් පිහාට් එකට අතට දැලිපියක් අහුනම කොහොම හිටියේ? ඒ තියේදී මේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා සරුවචාන්සේ දේශනා කරපුවා ඇලපිල්ලක් පාපිල්ලක් නැතුව කොහොම රැකෙන්නේ වෙනම ධර්මතාවයක්. ඒකට අපි රකින්න ඕන කමක් නෑ අපිට තියෙන එකේ වැඩක් ගන්න එකයි. ඒ නිසා තමයි තීරණ පටන් ගන්නවා Taman ධර්ම ප්‍රවාහයට වැටුණාට පස්සේ. එහෙම නැත්නම් ඒ ගලන ගඟට වැටුණාට පස්සේ බුදුරජාණන් සඳහන් කර තියෙනවා ගඟට වැටුණොත් කොටයක්. ඒක ඉතින් මොහොතෙන් තමයි නතර වෙන්නේ. කොටේ දැනගන්න ඕනේ බාර. ගඟ ඇරගෙන යනවා. කුටීර තියෙන පැත්තකට යන්නේ නැතුව ඉන්න එක විතරයි. දකුණු ඉරොඩ ගියොත් එතන කොටු වෙනවා, වම් ඉරොඩ ගියොත් වම් ඉරොඩ කොටු වෙනවා. මැද හිටියොත් ගමන යනවා. ආහන්නේ වගේ නිතරම තමයි දැනගන්න ඕනේ මම ප්‍රවාහයේ ඉන්නවා. ප්‍රවාහයේ ඉන්නවා කියන එක පෙන්වන්නේ බලා ඇත් එක වහගත්තට පස්සේ මේකේ මහා ප්‍රවාහයක් පෙන්වනවා අපට. ඒ ප්‍රවාහය දිහා බලාගෙන ඉන්නවා කම්මැලි කියන්නේ යන්නේත් නැහැ, වෙනස් කරන්න යන්නේත් නැහැ. ওই සතිපාසල වෙලාවේදී අපි නිව්සින් වලත් කරා. මේ කඩුවෙලත් කරා. හොඳට පායන වෙලාවක පායන වෙලාවකට තමාරු ඒක මේ අවුවසර වැඩි නම් සාමාන්‍ය හෙවණ තියෙන වෙලාවක ළමයෙකුට කියන පැදුරක් කෙලන දපල උඩ දිහා බලන්නේ. අහස දිහා බලන්නේ ඒක ඇතුළේ විශාල පණු ප්‍රදේශයක් පණු නලියනවා කෝඳුරෝ දුවනවා මැස්ස එලවනවා වගේ මහ විශාල ජවනිකාවක් තියෙන හැම වෙලාවෙම. ඉතින් ළමයි ඉස්සලා කියන කම්මැලි බලන දෙයක් නැහැ නේ හොඳට බලන්න ඇස් දෙක කරවිල වෙනකන් බැලුවාම පේනවා අහසේ නිතරම පණුව වගයන් නලියන. අහසේ නිතරම කෝඳුරෝ දුවනවා. මැස්සෝ ඉන්නවා වගේ. භාවනා කරනකොටත් ඕකම එනවා. ආශ්වාසය බැලුවත් පණුව නලිය. කම්පන චංචල. ප්‍රශ්වාසය බැලුවත් කම්පන චංචල. පිම්බීම හැකිලෙන් බැලුවත් කම්පන චංචල. රිදෙනවා කිව්වත් කම්පන චංචල. හද්දයක් කිව්වත් කම්පන චංචල. හිතවිල්ලක් කිව්වත් කම්පන චංචල. ඉතින් මේ කම්පන චංචල ටික හොඳට බලනවා මතක තියන්න අපි ඉන්නේ ප්‍රවාහයේ. ඒකට බුදුරජාණන් වහන්සේ සන්තති කියලා නම පාවිච්චි කළා. හරිම කම්මැලි. හරිම නීරසයි. හරිම ඒකාකාරී. මේ නිසා සාරිපුත්තු ස්වාමීන් සඳහන් කළා තියෙනවා දුක්ඛ සත්‍ය ඔබට වැටහෙනවනේ. කියන්නේ ඥානාන්විතව. ද්වේෂකින් නෙවෙයි. ඒකේ පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ කියලා දුක්ඛ සත්‍ය ලකුණු හතරක් තියෙනවා. ඒක දිහා බලා සිටීම පෙළෙන සුළුයි. ඊ පණුව නලියන නලියන නලියන එක දිහා ඇත් දෙක කර විලෙනකම් බලයි. ශාන්තාපනට්ටෝ තවන සුළුයි. ඔය මාන්ලි පොන්සිකා ගාමිණි පොන්සිකා වගේ නලු නිලියෝ පස්ස උඩ දම දම නටනව බල බල ඉන්නවගේ නෙවෙයි. මේකේ තියෙන ඒකාකාරී ගතිය. ඒ දුක්ඛ සත්‍ය පේන වෙලාව. ඉතින් ඒකට ওই තවන ගතිය පෙළෙන ගතිය තියෙනවා. ඒක විපරිණාමය. එකම දර්ශනයේ දෙසරක් පෙන්වන්නේ. ඒ තරම්ම වේගයෙන් වෙනස් වෙනවා. මොකද විචල්්‍ය සාධක රාශියක් එකතරේ වැඩ කරනවා. සංකතට්ටෝ මේක සකස් කරන ලද්දා. ඉතින් මේක බලන වෙනුවට අපි චිත්‍රපටියේ නාටකම් වල සංස්කෘතික සංදර්ශන වල මේ එක එක දේවල් බලන්න ගියාම බලන හැම වෙලාවෙම අපි මේකෙන් පැනලා කොයි වෙලාවකෝ භාවනාදි මේක මුතුන්පත් වෙච්ච වෙලාවක මේක මං ලක්ෂ කෝටි කීයක් දැකලා ඇද්ද හැම දකින්න වෙලාවෙම මං කම්මැලි කියලා නැගිටලා කියන්නේ ඒකාකාරී කියලා නැගිටලා ගියානි. පාළුයි කියලා නැගිටලා ගියානි. බයයි කියලා නැගිටලා ගියානි. එහෙම නැත්නම් මොනවා වේද කියලා හිතා ගන්න බැරි ගතියට සංඛාව තිබිනවා නිවන කොච්චරක් අපි ළඟට ඇවිල්ලා තියනවද අපි ඒකට මූණට කියලා ගහලා තියනවද කියලා අපි කොච්චරක් ඒකට උණුතර ගහලා එලවලා තියනවද එදාට තමයි තේරෙන්නේ ඒ ලක්ෂ කෝටි වාරයක් Taman ළඟට නිවරේනොට පයින් ගැහුවත් නිවන කවදාකවත් අපි ගැන අහිතක් හිතන්නේ අපි හරි විදියට බලන පළවෙනි වේතාවෙදීම නිවනෙන් අපිට අනුග්‍රහයක් ලැබෙනවා. මොකද ඒක අනාත්ම ධර්මයක් නිසා. ඒ නිසා අපිට ඥානයේ තියෙන තාක්කල් ප්‍රයෝග ඥාන තියෙන තාක්කල් හයියේ තියෙන තාක්කල් කරන්නේ නිවනට පයින් ගන්න එක තමයි. එනේන වේතාවේ පයින් ගන්න. අයියෝ හරි කම්මැලි අප්පා. නිදිමතයි. ඇවිදින කොටත් කැරකිලා වැටෙන්න හදනවා. මේ ඉඳගෙන නම් තව කමන්නේ. ඉඳගෙන ඉනකොට නිදිමත වෙනවා කියන කාර්යය මේ ඇවිදිනොත් කැරකිලා වැටෙනවා. ඒ වගේ මේ දිනදා වැඩ කරනකොටත් නිදාගත්තට කියන්නේ නිින්ද යන්නේ නැහැ. මේක දිගටම Java කැවිලා තියෙනවා. ඉතින් මේ මේ භාවනාවේ ලැබිච්ච දේ මේ දුක්ඛ සත්‍යය මේ තමයි අසහනකාරී ගතියට පේන්නේ. මේක වෙත බලාන හිටියොත් සහතිකයක් තියෙනවා. මේක දිහා බලන ඉන්නා තාකල් කෙලෙස් නැහැ. මේකේ හිත පිට ගිය ගමන් සංස්කාර. ඒක නිසා සංස්කාර පිළිබඳ පුදුමාකාර බයක් ඇති වෙනවා. සබ්බ සංකාරයේසු අට්ඨියති හරායති jigucchati කියලා සියලු සංස්කාරය කියන්නේ හිතවිලි නැත්තම් හිතවිලි කියනකට වැඩි එක වැරදි. චේතනා කියන බලන් හැම චේතනාවක්ම තණ්හා මාන දිටි භරිතයි ඒ නිසා ඒ රැඳෙන්න එපා අට්ඨියති හරායති අයින් කරන්න jigucchati ලැජ්ජ වෙනවා මම මේ මොනවද චේතනා කරන්නේ ඒ නිසා සබ්බ සංකාරයේසු සියලු සංස්කාරයන් વિશે බයක් ඇති වෙනවා ඒ නිසා ගිරිබානන්ද සූත්‍රයේම ඔය අට්ඨියති හරායති jigucchati කියලා එක තැනක අනිච්චා සංඥා කියලා පෙන්නනවා ඒක පොඩ්ඩක් පටලවල තියෙන අපේ තේරවාද ශාසනයේ අනිච්ච සංඥා කියලා අනිච්චා කියලා එකක් තියෙනවා ඒ වගේම ලබ්බ සංකාරේසු අනාබිරත සංඥා කියලා එකක් තියෙනවා. මගේ හිතට මීට පස්සේ ප්‍රාර්ථනා පහළ නොවේවා. ලැබුණ දෙයක් කනවා. කිසිම කෙනෙක් එක්ක මම වාද කරන්න යන්නේ කියලා උපය උපාදානා චේතසා අදිඨානාබිනිවේසානෝසයා තේ පජහන්තෝ විරමතින උපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනාබිරත සංඥා. චේතනාවල් පහළ නොවේවා කියලා. ඉතින් ඒක චේතනාවක් නෙවෙයිද කියලා ප්‍රශ්නයක්. මට චේතනාවල් පහළ නොවේවා කියනක චේතනාවක් නෙවෙයිද කියලා. ඒ නිසා සරුවචන්සේ සඳහන් කරලා තිනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ අඩුම සංස්කාරය ඒකට යන්නේ අපි අන්තිමටම එතකම්ම අපි කෙරුම වෙන්න හදනවා, පැయ్య වෙන්න හදනවා, මුදුන වෙන්න හදනවා, අක්ක වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා. වැඩ කෙරුවාවල් තමයි පෙන්වන්න හදන්නේ. පෙල්ලන තාක්කල් කෙලස්. කොයි වෙලාවක හරි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර නැතුව වාඩි වෙලා සිද්ධ වෙන දේ ටික 100ට 100ක්ම හිත දාගෙන මම මොනවත් කරන්නේ මේක වෙනස් කරන්න හිතන්නේත් නැහැ කියලා මේක දිහා බලාන ඉන්නවනම් ඒ චිත්තක්ෂණේ විතරයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවකම මනුෂ්‍ය ඉන්නේ හීනෙක. අනික හැම වෙලාවකම මනුෂ්‍ය ඉන්නේ සැලසුම් හදා හදා. කවදාකවත් ජීවත් වෙන්නේ ඒ ජීවත් වෙන්නේ නැති මනුෂ්‍යය තුළ මනුස්සකමකුත් නැහැ. දැන් මනුෂ්‍යගේ මනුස්සකම මතුවෙන්නේ සංසිද්ධිය දිහා බලලා ප්‍රාර්ථනා නැහැ පණීදි, ප්‍රාර්ථනා, අදිෂ්ඨාන, චේතනා, අබිනිවේෂ මොකක්වත්ම නැහැ. දේශ බලාන ඉන්නේ පොට්ටෙක් වගේ. ඇසතේ නමුත් අන්ධෙක් වගේ බලන්න. নানা ආකාර ස්තුති කියනවා, নানা ආකාර බැනුම් එනවා, নানা ආකාර ආලවට්ටම් කතා යනවා. බීරෙක් වගේ ඉන්නවා. තීරෙනවා අරක කිරුවොත් හොඳයි මේක කිරුවොත් හොඳයි කියලා. මෝඩෙක් වගේ ඉන්නවා. බැරිම නම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක හරිම නාස්තික පසුගාමී කතාවක් වගේ කියන්නේ. ඒ නිසා බුදුචානන්සේ ප්‍රගතිශීලී කියලා කිව්වම අම්මා හරි කැමති කට්ටිය. බුදුරජාණන් හරිම ප්‍රගතිශීලී බුදුරජාණන් හරිම නිර්මාණශීලී කිව්වම උඩ පැන පැන ගන්නවා මොකද ඒගොල්ලෝ හරි කැමති මේ ප්‍රගතියට. ඒගොල්ලෝ හරි කැමති නිර්මාණශීලීත්වයට. මොකද නිර්මාණය කරන්නේ සුසාන සුසාන වඩඩකෝ ඥාන මේ ලෝක වඩඩකෝ. ඉතින් මේ කියන අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත සියලු ධර්මයන්ට හරස් කැපිල යන මේ ප්‍රතිපදාව කවදානම් මෙතෙක් කල් අපි ගියේ පාරේ අපි මේක අගේ කරයිද අනිතික මේක දුසිමක් අබේ කරයිද 147ක් අගේ කරයිද රට ඔක්කොම අගේ කරයිද ගෙදර ඔක්කොම අගේ කරයිද වැඩපොලේ ඔක්කොම අගේ කරයිද කියන එක දාකත් හිතන්නේ නැහැ. ඒක කවදාකත් වෙන්නේ නැහැ. ඒක නිසා කියනවා බහුජන මතයට ගියා නම් බොරුවක් විතරම. මේක යන්නේ ඒ මෝරපු කෙනාට විතරයි. නමුත් මේ කියනකොට පොදුවේ කියනවා. ඒ කියන්න කියන්න Taman තේරුම් අරගන්න ඕනේ මේක මතුවෙන වෙලාවේදී එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව මතුවෙන වෙලාවේදීකට අනුග්‍රහ කරනවා කියන එක ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක් මිස තටමන එකක් නෙවෙයි නිසා මේ වෙනකොට වීරිය ඇවිල්ලා තියෙනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන පදන් වීර්යයට ඇවිල්ලා තියෙනවා. එතනදී වීර්ය වැඩ කරන්නේ ඥාන සංප්‍රයුක්තව. දතින් දත තද කරගෙන උඩුතල්ල උඩට තියාගෙන අල්ලන අර මූලික වීර්යය නෙවෙයි දැන්. ඊට පස්සේ එකක් එනවා ඉබේ යන්න අරින වෙලාවක් ඊට පස්සේ පදන් වීර්යයට යනකොට සියල්ල සිද්ධ වෙනවා බාධා කරන එක විතරක් නතර. මේකට හරස් කපන එක වැරදි අර්ථකථන දෙන එක නතර කරලා දේශ බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. එතකොට තමයි ධර්මයේ වැඩ කරන්න පටන් අරගන්න. ඊට පස්සේ යම් ධර්මයක් තේරුම් ගත්තයි කියලා කියන්නේ ඒ තේරුම් ගත්ත එක ඒ තේරුම් ගත්ත කෙනාට අයිතිත් නැහැ. ඒක මානවයාට අයිති දෙයක්. ඒ නිසා අපි මානවයන් අතර එකෙක් අවබෝධ කරත් අනිත් සියලු දෙනාට යහපතක් සිද්ධ වෙනවා. ඒ නිසා කියනවා සුකෝ බුද්ධාණං උපාදෝ. සුකෝ සද්දම්ම දේදනා. සුකෝ සංගස්ස සාමග්ගී. සමග්ගාණං තපෝ සුකෝ. ඒ නිසා මේ වැඩේ කරන කෙනාට මේ වගේ පටිපදාට වැඩ කරනට දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න. එයා දඟලනවා নানা ආකාර දේවල් කරනවා හරියට දරුවේ ප්‍රසූත කරන හදන මවක් වගේ. ඒක ගියා උපහාස කරන්න එපා. එයාට උදව් කරත් එන්නේ Tamanට ඥානෙ නැති වුණත් උදව් කළත් සාසනේ ලොකු පිනක්. ඒක නිසා කියනවා සංසාර විෂ වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව. ආ රසාස්වාදං සජ්ජනසා සංගමක් කියලා. රසාස්වාදය කියන්නේ සුභාසිත රසාස්වාදං සජ්ජනසා සංගමං. මේ සංසාරේ නැවති විත සූක්ෂේ ඔක්කොම හටගන්නේ විස. විසඵල අමෘත බල දෙකක් තියෙනවා. කියන්නේ මිහිරි ඵල දෙකක් තියෙනවා. එකක් තමයි මේ බුද්ධජානනාංශිකේ සුභාෂිතේ තේරුම් ගැනීම නැත්නම් නිවන් දකින්න. එහෙම නැත්නම් නිවන් දකින්න කටයුතු කරන අයත් එක වාසය කරන සජ්ජනසා සංගම. ඉතින් අපි කොච්චර වාසනාවන්තද ශාසනයක් අපිට තිබුණේ කියන්නේ. අපිට බැරි වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි හටනක් කරනවානේ. ඒ දිහාවට හැරිලා ඒ හටන් කරනකොට එක එක්කනගේ තාරතිරම් මනින්න යන්න එපා. පවන් සැලීමකින් හරි කමන්නේ. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක අමාරුයි තමයි. පස්සර ගියත් ඉස්සරහට ගියත් අපි එක සිරිපාදේ ලගින කට්ටියනේ. නැගලා බහින මේ නඩේට සමන සමන් දෙවි පීඨයි කරුණාවයි කරුණාවයි කියලා යන කට්ටියත් කරුණාවයි කියනවා එනකොටත් කරුණාවයි කියනවා. ඉතින් ඒ අනුකම්පාවත් ඒ කෙනෙකුට දානයක් දෙන එක පවා වටිනවා. සීල අනුග්‍රහයක් දෙන එක වටිනවා. බැංක හඳුලක් දෙන එක වටිනවා. දැහැටි දණ්ඩක් පූජා කරන එක වටිනවා. ඒ මොකද මේක දුෂ්කර ක්‍රියාවක්. අපිට පේන්නේ මේ මනස තනිම නිවන් දකින්න හදනවා කියලා නෑ. ඒ නිවන කියන එක ආචාර ධර්මයක්. ඒ කෙනා හිතෙන් යනකොට පටේ වටේට මේ සුවඳ යන්න පටන් ගන්නවා. ඒක නිකන් නෙළුමක් පිවිච්චාම මානෙල් මලක් පිපිච්චාම ඒක ස්වභාවයෙන්ම ඕජාව ගන්න මහ ජරාව මඩෙන් තමයි. පිපුණාට පස්සේ කොළේ වතුර බින්දුවක්ක ගෑවෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් කියනනම් සිනිගඳ වදින්නෙත් නැහැ. හැබැයි ඒක පිපෙනකොට සුවඳක් එනවා. ඒ නිසා එක්කෙනෙක් එක්කෙනෙක් මේක සඳහා උත්සාහ කෙරුවත් ඒ කෙනාගෙන් ලැබෙන ඒ good vibration කියලා කියන එහෙම නැත්නම් ඒ සාන්තිකර తত্ত্বය ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඒක සංක්‍රමණික රෝගයක් වගේ කියලා. ඒක බෝ වෙන ලෙඩක්. ඒක යන එක්කෙනෙක් යනවා දකින්නට විශාල පිරිසක් එයාව අනුගමනය කරනවා. අනේ මේ බෑ කිව්වට මේ කරන්නේ මාත් වෙනවා කිය. පටන් ගන්නකොට නම් අර පිටර කට කඩාන යන වගේ තීරණාත්මක වෙනසක් ඇති කරනවා. නමුත් අන්තිමට ඒක ඒ පිරිසක් අපි යන්නේ මේ සීරු පන්තියක් යනවා වගේ. ඒ කට්ටිය මුල් මුල් වෙන එක මාරු කර කර මාරු කර කර ඇරෝ හෙඩ් ෆෝමේෂන් එක තමයි සීරු යනකොට ආන්නේ වගේ විශාල පිරිසක් යනවා නිසා Tamange නිවනක් කියන්න යන්න එපා. අවබෝධ කෙරුවොත් ඒකෙන් එන සුවඳ වටේටම යනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අවබෝධ කරන්න බැන්න අඩුපාඩුනේ අවබෝධ කෙනෙක් කරන පිරිසක් ළඟ ළඟට වෙලා හිටියා. ලොකු සාන්තින්න කාලේ කියනවා වැඩ කරන පිරිසක් එක්ක හිටියත් වටිනවා කියලා. ඒකේ ආනිසංසයක් තියෙනවා මොකද කාමෙමයි අසත්පුරුෂ සංසේවණයමයි ලෝකේ තියෙන්නේ. ඒ විනෝඩ වැඩි හොඳයි මේ හොඳ දෙයකට යෙදිලා කටයුතු කරන ඉතින් ඒක තෝරා ගන්නවා කියන එක නිවන තෝරනවා වගේ අමාරු. ලැබුණට අවස්ථාව ලැබුණට ඒක තමන් ඒකට කියන්නේ natural selection කියලා. මෙන්න මෙතනයි තන කියලා ඒකට කියනවා ගිස්ට් කියලා කියනවා. ඒ හරියට මාක් කරුවොත් එතන මානිසංශ තියෙනවා. වැරදිතෙන්ට මාක් කරුවොත් වැරදිලි ලැබෙනවා. ඒ නිසා පොට්ට chance වගේ කියලාත් කියනවා. තට්ටු කර කර යනකොට හරි ජන හම්බ වෙනවා. හම්බ වෙනකොටම ඒකයි හරිතන කියලා දැනගන්න එක හරිතන හම්බ වීම වගේම වැදගත් දෙයක්. ඉතින් ඒක ඉතින් අපි කොයි වෙලාවෙත් ආර්ය පරිශ්‍රණේ තමයි ඉන්නේ. සමහර විටක අපිට තේනවා මෙතන තමයි තැන කියලා. අන්නේ ඒ සහතිකේ වැනවිලි නැතුව එතෙන්ටම යන්න ඕන කියන එක තමයි මේකට සුදුසුකම් වශයෙන් පෙන්වන්නේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය. අපි ගොඩාක් වැරදි දේවල් කරලා තියෙනවා. වැරදි භාවනා ක්‍රම කරලා තියෙනවා. වැරදි ගුරුවරු පිටිපස්සේ ගිහිල්ලා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කවදාකවත් වැරදි නැහැ. ඒ නිසා තමයි හරිතන හම්බෙච්චාම දැනගන්නේ අමීක නම් මොකද්ද වෙනසක් තියෙනවා. ඒ කිය යාපනයේට ගියා අපේ ප්‍රතිපාසල කණ්ඩායමක් ඉතින් කතා කරන්න තියෙන්නේ දෙමළ කෙනෙක් කරා විතරයි. අපි ගිහලා සිංහලෙන් කියනවා. ඒක ඊට පස්සේ ඉංග්‍රීසි දෙමළට දානවා. ඒ දෙමළදමඩ පස්සේ දෙමළ ගුරුවරියක් කෑ ගහන්න පටන් ගත්තා. ජේමන්ත මාත් එක්ක අපිට බයිනොයි කියලාලු හිතුනේ. කියනවලු කියනවලු කියනවලු හොඳටම. පරිවර්තන කෙරුවට පස්සේ කියනවලු ඒ පරිවර්තන කරන සිවා කිව්වලු මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව කරන ඔක්කොම සෝඩා බෝතල් වගේ. එතනම ලත්තනම ඉවරයි. මේ සතිපාසල නම් කෙලවරක් තියනවාට මේක මැකෙන්න දෙන්න එපා. මේක කොහොම හරි රැක ගන්න ඕනේ කියලා ඒ මනුස්සයා මේක අහපු පළවෙනි සැරේම දැනගත්තා මේක තමයි පාර කියලා. ඊට පස්සේ කෑ ගහලා කියනවා මේක මේ අනික් දේවල් වගේ දෙපාර්තමේන්තු කරන අනික් දේවල් වගේ නිකන් ඔහේ යන්න දෙන්න එපා. මේකට පණ දීලා හරි රැක් ගන්න ඕනේ. ඉතින් ඒ ඒ හරි දේ හරි හැටියට එහෙම තේරුම් ගැනීම පුදුමාකාර වටිනාකමක් තියෙනවා. එහෙම නැත්නම් අපිට කොච්චර දෝ කේල් ගහකට කොට කොට යනවා වගේ කොට්ටෝරුවා වැරදි ගස් වලට කොට කොට යන්න. ඒ නිසා කොයි වෙලාවක හරි මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ගියා නම් යාට තියෙනවා ගලේ පැලිර දැකලා මරේට ගහන ගැහිල්ල වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒකට දිවන්නේක් අපේක්ෂා කරන්න එපා. දෙන්නේකට තේරෙන්නේ ඒ කෙනාට විතරමයි තේරෙන්නේ. ඒ තරම්ම ඒක මම දැන් මෙතන කියන උපමානේ විතරමයි වැඩ කරන්නේ. අපි කියන්නේ ගියොත් ගාගත්තා. මම දැන් මෙතන කියන මේ ලිග්ගල් තුනුඩ විතරයි මේ මුට්ටිය තියන්න පුළුවන්. ඒ නිසා හැම චිත්තක්ෂණයක්ම නිවන් චිත්තක්ෂණයක්. අතහරින්න නැතුව දිගට භාවනා කරන්න වරදින්නේ වැරදුනත් ඒක ඉස්සරහදී නිවැරදි මාර්ගය තෝරා ගැනීමට සාපේක්ෂව උදව් කරනවා. ඒ නිසා සියලු දිනාට මේ තාක්කල් මේ දේශනා කරන ලද දේවල් තමන් කරගෙන ආව පාරටම ගෞරවයක් කරගෙන අත්තරදි ටිකට උදව්වක් කරගෙන ඉදිරියට යන්න ධෛර්ය ශක්තිය පිණිස හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා